ඒ සඳහා පටිච්චසමුපාද සූත්‍රය සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ ප්‍රධාන වශයෙන්ම මුලින්ම සඳහන් වන සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා. අපි අනුව දිනපතාම දවසින් දවස විස්තර කරන ඇවිල්ලා ඊයේ පෙරේද දවස් දෙකේම අපි උත්සාහ කරේ ඒ මනස එනතා විඥාණය එනතා හිත මුල් වීම නිසා ඒ ඒ වෙලාවට ඒ ඒ නාම රූප කොටස් ඉස්මතු වෙන හැටි ඒවා පළපදියම් වෙන හැටි යෝජනා ඉස්තර වෙන හැටි දැකගන්න මේ පටිසම්පද සූත්‍රයත් අපි අපේ සක්පම් භාවනා පරියංක භාවනාවලුත් උපකාර කරගෙන අපි උත්සාහ කළා. ඒක සම්ප්‍රදායනුකූලව විඥාන පච්චා නාම රූපං කියන එකට වඩා මේ ජීවිතේදීම මේ චිත්තක්ෂණයේදීම සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් දැකීමේ ක්‍රමයක් විදියටයි ඉදිරිපත් කරගත්තේ ඒක සමහර විටක සම්ප්‍රදාන කුල විස්තර කරන පොතක ඒ වගේ දේවල් සමහර විටක නොදකින්නත් ඉඩ තියෙනවා. නමුත් මූලධර්ම මේ වශයෙන් අර්ථ කතා වශයෙන් එහෙම විතර පේන්න නැති වුණාට හොඳට භාවනා කරගෙන යනකොට විශේෂම විපස්සනා භාවනාවේදී ඊ ගාවට එන චිත්තක්ෂණේදී විඥානයේ විසින් අපේ సంతානේ අපේ පැවැත්ම යොමු කරන්නේ කොයි අතටද මොකද්ද කරන්න කියන එක සම්පූර්ණ අහඹයක් බව අහඹු සිද්ධියනස පටිච්ච සමුප්පන්න දෙයක් බව නැත්නම් නිසා හට ගන්නා දෙයක් බව මේ විපස්සනා භාවනා කරන යෝගාවචරයට නොබෝ කලකිම <clears throat> තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ තේරුම් අරගෙන ඊට පස්සේ ඊ타ත්ම සුපතිත්‍ිත උන්ටකට පිහිටිච්ච සතියකින් ඒ වගේ හොඳ සමාධියකින් ඒ සිද්ධිය පුළුවන් තරම් වෙන්නකොටම පමානෝවි දැක ගන්න බලා බැලීම නිවන සඳහාම විතරක් නෙමෙයි එදිනදා ජීවිතේත් අපේ ඉඳුරන් ප්‍රණීත භාවයටපත්කරනද අවදි භාවයකටපත්කරනද සාමාන්‍යයෙන් ගමේ වචනේ කියනවා නම් තිරිහං කරන්න ගොඩක් උදව් වෙනවා. ඒ සරුවචන වහන්සේගේ ඒ සරුවචනහන්සට අපි සත සතහට බව වෙන බව දුකට වේදානන් කියලා මේ භව රෝගයට ඖෂධ හොයන වෙද කෙනෙක් වගේ බුදුජානනාංශයේ නකුල මාතා නකුල පිත්ත සූත්‍රය සඳහන් කරලා තියෙනවා කය ලෙඩ වුණත් හිත ලෙඩ නොවි පවත්වාගෙන යාම සඳහා මේ ඇති වෙන ඒ රූප වේවා වේදනා සංඥා සංස්කාර විඥාන වශයෙන් ඒ ඒ වෙලාවේ පහළ වෙන පහළ වෙනකොටම ඒ රූප වේදනා සංඥා සංකාර කියන ඒ උපාදාන ස්කන්ධ වශයෙන් හෝ එහෙම නැත්නම් මේ පටිච්චසමුපාද ක්‍රමයේ හෝ උච්ඡන්නව ආසන්නව එලඹ සිටි සිහියෙන් අප්‍රමාදීව දැක ගන්නවා නම් හැම වෙලාවෙම හිත අර කායික රෝගී තත්වයෙන් මිදිලා අවදි කරගෙන යන්න පුළුවන් ගැටක් තියෙනවා. ඒ නිසා සාමාන්‍ය ජීවිතයේ අවුරුදු 10 ඉඳලා 100 දක්වා ගත වෙනවා කියන ආදර්ශයක් ගත්තොත් 20 30 වගේ ඉඳලා දිගින් දිගටම සෞඛ්‍ය පිරිහෙනවා. ඒක තමයි සාමාන්‍ය යන්ත්‍රයක හැටි යන්ත්‍රයේ හැටි. නමුත් භාවනා කරන කෙනාගේ හැමම විය යුතු නෑ. ඒ නිසි වයසේදී නිසි කාලයේදී භාවනා පටන් අරගත්තොත් ඒ කායික දුර්වලතම තුනත් මනස පුළුවන් තරම් පැහැදිලිවම එහෙම නැත්නම් සතිය පුළුවන් තරම් සජීවවම පවත්වාගෙන යනවා නම් පසු කාලේ වුණත් ජීවිතේ බොහොම අවදීන් ගත කරන්න පුළුවන්. ඒකට හේතුව ඒක සඳහා අපිට ආධාර වෙන්නේ අප්‍රමාදීව මේ වෙන සිද්ධිය ඒ වෙනකොටම බලන සිටීමයි. නැත්නම් හිත හිත දමන් කරගෙන යන භාවනාවේ අපි කියනවා ප්‍රධාන කර්මස්ථානේ පිටපයින්වත් එකම වගේ දැනගන්න පුළුවන් නම් එහෙම නැත්නම් නැවතත් මූල කර්මත්තන්ට ආපු ගමන් එන්නකොටම පශ්චාත්තාප නොවි එතනදීම දැනගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක මෙතෙක් කල් කර භාවනාවේ දක්ෂකමක්, ඒ වගේම ලොකු උපේක්ෂාවක්, ලොකු තලතුණා ගතියක් තියෙනවා. එතකොට තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මේ විඥාණය හිත එනේන චිත්තක්ෂණයේ දී ඇති සියලු විකල්ප රාශියෙන් මොකක් හරි එකක් වළංගු තත්ත්වයටපත් කරනවා. මොනවාරි එක එකක් පණ ගන්නවලා ඒ දිගේ ඒ විඥාන ස්රෝතේ නැත්නම් විඥානයගේ පැවැත්ම සිදු කරනවා. ඒ පණ ගන්නවන දේ අනෙක් දේවල් යටපත් කරලා ඔබාක ඔබල තලලා මතු කරගන්න ඒ දේ දැඩිසේ අල්ල බදා ගැනීමෙන් ඒක දැඩිසේ මගේ කියා ගැනීමෙන් තමයි එහි මත්වීම තුල තමයි මේ විඥානයේ විසින් සීමිත ප්‍රදේශයක් අල්ලාගෙන ඒක තුලේ මනෝ රාජ්‍යයක්ම වාගෙන යන ගමනක් නොවැටහෙන තරමට ඒ හදාගත්ත මනෝ රාජ්‍යයට අපි ප්‍රේම කරනවා. අපි ඒක ඇලි බැඳි ගන්නවා. ඉතින් ඒ ක්‍රියාවලියෙන් තමයි ඇත්ත වශයෙන්ම කියනවනම් මේ භව චක්‍රයේ පලන්න පුළුවන් තැන. අපි මේ විඥානය කියලා අල්ලගන්න අල්ලගන්න කොයි දේ වුණත් ඒ දේ අභිනන්දනය කරන එක තමයි අල්ලන්නේ අල්ලගන්න එක අභිනන්දනය කරන එක තමයි විඥාණයට ආහාර වෙන්නේ ඉතින් ඒ නිසා මේ අභිනන්දනය තුළ යන ගමනේදී මේ අපේ මන අපිට රුචියට අභිනන්දනය සඳහා දේවල් අල්ලගන්නකොට කොච්චර ප්‍රදේශයක් අතහැරෙනවද කියන එක කවදාකවත් විශේෂෝචර වෙන්නේ නැහැ බුදුජානනාංශයේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ తත්‍ර తත්‍රාభిනන්දනී සේයතිදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කිය. ඒ තණ්හාව අනුව තමයි දී ඇති විකල්ප රාශියේදී විඥානයේ ඊගාවට තියෙන චිත්තක්ෂණයේ රූප බලනවාද, ශබ්ද අහනවාද, ගන්ධ රස පහස බලනවාද කියන එක විනිශ්චය කරන්න. ඒ විතරක් නෙවෙයි අල්ලාගත් අරමුණ රූපාරම්මණය හෝ සද්දාරම්මණය ඒ බව දැක දැනගන්න වෙන දෙයකින් වෙන් කළ දැක දැනගන්න එහිම නැවත නැවතත් ආශේවන ප්‍රත්‍ය ලබන්න ඕන අඩු ගානේ චිත්තක්ෂණ හතරක් ඒ නිකන් සාමාන්‍ය මූල ධර්මයේ වශයෙන් කියනවා නැත්නම් ඇසුරු කිරීමෙන් තමයි දැන් Taman පදනම වල බල තියෙන මොකේද කියලා තේරෙන්නේ. ඉතින් ඒ කියන්නේ අල්ලා ගන්නවා විතරක් නෙවෙයි අල්ලාගත දේ දැඩිසේ බදා ගැනීමක් කරන්න ඕනේ තේරෙන්න අපට. එහෙම නැති වුණොත් ඒ වෙච්ච සිද්ධිය අපේ මතකට යන්නේ නැහැ අපිට අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ සිද්ධියේදී බුලුවන් තරම් ලං වෙලා අප්‍රමාදීව ඒක තියා බලා සිටීම තමයි අපි විපස්සනාදි කරන්නේ. ඒ කරනකොට මේ විදිහට ඒ විඥාණය ගමන් කිරීම 100%ක් අහම්බයක්ම නෙවෙයි ඒක කර්මානුරූප විනිශ්චය වෙන දෙයක් රුචි අරුචිකම් අනුව විනිශ්චය වෙන දෙයක් ඇබ්බැහි අනුව විනිශ්චය වෙන දෙයක් මිස සර්බලධාරි දිවි කෙනෙක් කරන දෙයක්වත් කවුරුත් කරන ඕනියමක්වත් එහෙම නැත්නම් ඒම බාහිර දෙයක් නෙවෙයි ඉතින් ඒක ඒක කොච්චර යොහුසුලුද කියනවනම් බලා ගන්න බැරි තරම් මේ විඥානේ පැනලා ඊගාවට අල්ලන දේ බලා ගන්න බැරි තරම් ඊතාත්ම පන්දනං චපලං චිත්තං බොහොම ස්පන්දනය වෙන සුළු චපල වූ මේ හිත යත්ත කම නිපාතිතං තමන් කැමැති දෙයට ගිල ඩක්කාලා වැටෙන මෙවැනි හිතක් අල්ල ගන්න බැරි නිසා අපි මේ භාවනා නොකර රුචියට මනාපෙට කාලය ගත කරත් අල්ලගන්න එකේ තියෙන ලාභය තමයි මේක ගලවන්න තියෙන ගලවීම සඳහා පූර්ණ හැකියාව Taman තුල තියෙනවා කියන දෙවන්නේගේ අවශ්‍යතාවයක් නැතුව කිසිම වෙන බාහිර උපකරණයක් නැතුව මේක Tamanටම මේක සුව කරන්න පුළුවන් බවට හැකි සංඥාවක් එනවා. යම් හේකින් මේක කරන්නේ බාහිර සර්බලධාරී දෙවි කෙනෙක් වගේ කිව්වොත් එහෙම දෙයයන්ාසික මනාපය පශ වෙනවා නිවන් දකින්න. මෙතන බුදුරජාණන්සේ පෙන්වන්න දන්නේ ඒ දේ Taman විසීම කරන දෙයක් නිසා ඒ දේ ඇබ්බැහියට කෙරුවත් කෙලෙස් ඇති වුණා සංස්කරණේ වුණත් ඒ දේ තේරුම් අරගෙන නොකර සිටීමෙන් Tamanට සුද්ධියක් ලබන්න පුළුවන් බව අවබෝධ වීම භවනා ජීවිතය හැමදේම ලොකුම ආත්ම විශ්වාසය. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔය අර පරිසම්පදේ පටන් ගන්නකොට මතක් කරා අවස්ථාවේදී වගේ ඒ සත්‍ය විසුද්ධි ක්‍රමයේ කාංකා විතරණ විසුද්ධිය මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි කියන විසුද්ධි දෙකේදී තමන තුන සැක සංකාවල් දුරු වෙලා මම ඉස්සරහට යනවද පස්සට යනවද මේක මගේ භාවනා ක්‍රමේද මට සතිය වැඩෙනවද කියන ප්‍රධානම නාස්තික විවේචන අයින් වෙලා යනවා. අයින් වෙලා තේරෙන පටන් ගන්නවා මේක ස්ථිර ප්‍රතිබල තාම නැති වුණාට මේක සාන්දෘෂ්ටිකයි මේක අකාලිකයි කියලා. හැබැයි ඉතින් ඒක ඔක්කොටම වෙන්නේ නැහැ. භවනා කරන ඔක්කොට වෙන්නේත් නැහැ. බලාපොරොත්තු වෙන්නත් බෑ. නොවි ඒ වගේ ආත්ම විශ්වාසයක් සෝවාන් මාර්ගයේදී ලැබෙනවා තරම් නැති වුණාට සැකසංකා දුරු වීම පිළිබඳව ගැම්මක් නොවි ඉස්සරහට යන්න බෑ. එතන ලොකු ප්‍රගති පරීක්ෂණයක්, කඩින් පරීක්ෂණයක් සිද්ධ වෙනවා. ඒ සැක සංකා නැතුව හුත්තටම මුළු හදින්ම භවනාව හුත්තටම සද්ධාාවක් යොදලා වීර්යයක් යොදලා සතියක් යොදලා ඔප්නං වෙනකොට තමයි ඒ Tamanට අමාර්ගය මේකයි මාර්ගය මේකයි කුසීතකම මේකයි සද්ධාව නැතිකම මේකයි සතිය නැතිකම මේකයි සමාධිය නැතිකම මේකයි ඒවා ඇතිකම මේකයි කල යුත්තේ මේකයි කියලා තේරුම් ගන්න එක ඒ මාර්ගය සහ මාර්ගය දෙක වටහා ගැනීම සිද්ධ වෙන්නේ අර සැක සංකා නැති වෙච්ච දවසේ තමයි. ඉතින් මේක වෙනකොට ඒ කියන්නේ විචුද්ධිය හතෙන් පහක් සම්පූර්ණ වෙලා ඊට පස්සේ තමයි යෝගාවචරයට මේ පටිච්චසමුප්පාදේ වගේ දෙයක් බුදුජානනාසේ ගම්භීරයි කියලා කිව්වට අමාරුවෙන් අපිට අපේ අපේ ශක්ති ප්‍රමාණයට තේරුම් අරගන්න පුළුවන්. එහෙම නිසා අපි ඒක හොඳට අඩු ගන්න සොතමේ වශයෙන් හරි වටහාගෙන හැකි ප්‍රමාණයට ඒක ක්‍රියාවත් කරන්න ඕන කියන විශ්වාසය එන්නේ. ඉතින් ඒ වගේ ලොකු පෙළ ගැසීම් රාශියක් වුණාට පස්සේ තමයි හිත යනකොටම අරමුණින් පිට යනකොටම අල්ලා ගැනීමේ හැකියාව යෝගාවචරයට අදාහ ගන්න පුළුවන් වෙන්නේ. විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතෙන් යනකොට අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන දෙයක් තමයි ඒ හිත යන දේ සුබ දෙයක්ද අසුබ දෙයක්ද දුක් දෙයක්ද සැප දෙයක්ද හරි දෙයක්ද වැරදි දෙයක්ද කියන එක තෝරන ගතිය තිබුණොත් නම් යන්න බෑ. මේ කියන පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න බෑ. මේ කියන මාර්ගය මාර්ගය දෙක වෙන් කරලා අඳුර ගන්න බෑ. ඒ කියන්නේ අපේ තාම අභිරුචිය වැඩ කරනවා නම් මේක යන්න ඕනේ තනක් මේක නොයා යුතු තනක් ආදි වශයෙන් මේක සැප මේක දුක මේක ලාභ මේක කීර්ති මේක ප්‍රශංසාදි වශයෙන් ඒ තේරුම් බේරුම් ගතිය තමයි අපිව මේ සංසාරේ ඉදිරියට යන්න දෙන්නේ නැති බරුවක් වශයෙන් එහෙම නැත්නම් සංයෝජනයක් හැකිලක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒ භාවනා කර කර ඉන්නකොට හිත පිට යනවා කියන කතාව අපි ගත්තොත් සක්මන් කරනකොට හරි එහෙම නැත්නම් පරියංග භාවනා කරනකොට හෝ විශේෂයෙන්ම GestureDetector වැඩ කරනකොට ඒ හිත පිට යෑම පිළිබඳව තාම Tamanට දෙස් දෙනවා නම් තාම මේක භාවනාවේ දෝෂයක් කෙලේශයක් සලකනවා නම් ඒ කියන්නේ අර ආත්ම විශ්වාසය තව ගොඩනැගිලත් නැහැ. මතුවෙන ඊගාව චිත්තක්ෂණයට මැදහත් හිතින් තීරණ නොකරන වර්ගයේ හිතකින් බැලීමේ වටිනාකම දන්නේ නැති නිසා. ඒක නිසා අපි එහෙම නොවීම පිණිස ඉඳගෙන හිටියා සක්මන් කරත් එදිනදා වැඩ කරත් හිතට මූල කර්මස්ථානයක් දෙනවා. ආ මෙයා විවිධක ස්ථානයක් නැත්නම් ගෝචර භූමියක් සලසලා දෙනවා. නමුත් ඒ ගෝචර භූමියෙන් හිත පිට පනිනවා කියන එකේ පන්දනං චපලං චිත්තං යත්ත කාමනිපාතිතං කියන විදිහට ඒක බොහොම ස්පන්දනය වෙන දෙයක් හිත කියලා කියන්නේ ඒක චපලමයි. කවදාකවත් අපි හිතන විදිහට කරන්නේ නැහැ. යත්ත කාමනිපාතිතං එයා කැමැත්තෙන්ද වැටෙනවා. ඒක මේ පිස්සු ඇදිච්චි රිලෙවෙකුට සම කරලා තියෙන්නේ කොයි අතර පයින්වද කියන්න බෑ. ආන්නේ විදිහට මේ හිතේ පණින පිම්ම රූපෙට පණීද, සද්දෙට පණීද, ගන්ධට, රසට, පහසට, මූල කර්මත්තට පණීද කියන එක විශේෂයි සමසිතකින්, උපේක්ෂාහිතකින් බලන එක ඒක පුංචි තලතුණකමක් නෙමෙයි. එහෙම බැලුවොත් විතරයි ඒ මතුවෙන අරමුණේ ධර්මතාවය ස්වභාව ලක්ෂණ ධර්ම ඕජාව ලබා ගන්න පුළුවන් වෙනවා. මේ හිත ගිය තැන හොඳ නෑ. මෙතෙන් ගියා නම් හොඳයි. මේ වෙලාවේ මගේ හිත මෙතෙන් යන්න ඕනේ ආදි වශයෙන් මේ මෙහෙවීම තියෙනවා නම් තේරිම බේරිම තියෙනවා නම් කදාකත් ඒ බලන අරමුණ ඇති හැටියෙන් අපට දැක් ගන්න ලැබෙන එකෝ එක්කෝ එක මේ රාගයට යට වෙනවා එහෙම නැත්නම් රාගානුසය මුහා කරනවා නැත්නම් අකමැත්තක් ආව දෝසානුසය මුහා කරනවා ආවරණය කරනවා එතකොට අපිට ඒක දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා වෙන අරමුණකට ගිය ගමන් යෝගාවචරයට හැකියාවක් තියෙනවා නම් මම උදාහරණයක් වශයෙන් මම ඊයේ ගත්තම නිදර්ශනය ගන්නවා සක්මන් කරනකොට කෙලවරට ගිහිල්ලා ඉන්න වෙලාවේදී කාය ප්‍රසාදයේ කාය විඥානයේ පහළ වෙලා ඒ පය තමනකොට තියෙන දැනීම බලබලා ඉන්නේ කමේ මූල කර්පත්තන් වශයෙන් කියනකොට දැන් අපි රූපයක් දකින්න කෙනෙක් පාටපත් වෙනවා සද්දයක් අහන කෙනෙක් පාටපත් වෙනවා පත් වෙනකොටම ඒ මතුවෙන නාම රූපය දැකීමක් කියලා දැක ගන්න පුළුවන් වෙනවනම් මේක පයේ හැපීම නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි දැකීම කියලා ඒ මතුවෙන ආයතනයේ සලායතනයේ මේ නාම රූප මතුවෙනා වූ සලායතනයේ වෙන් කළ හඳුනා ගන්න පුළුවන් නම් මතුවෙනවත් එකම ඒක යෝගාවචරය ඇතුළත් වේතු දක්ෂකමක් විදිහට කියන්නේ. ඒ නිසා මෙනෙහි කිරීම ක්‍රමය යටතේදී මතක් කරලා දෙනවා Tamanට හිත අර පාන්දරන් චපලං චිත්තං කියන විදිහට ස්පන්දනය වෙන සුළු චපලමේ හිත කොහාද පනින්නේ කියලා බලන වෙලාවේදී ඒ පනින පිම්ම පිළිබඳව හික්මීමක් මානසික මානසිකාරයකට යට කරගන්න ඕනේ නම් ඒත් එක්කම දකින්නවා දකින්නවා කියලා ඒකෙදි මම නැවත නිකන රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන්න කියලා. දැන් සක්මන් කරන්නයි තියෙන්නේ. සක්මන කෙලවට ගියා. ඊට පස්සේ තමන් අපේක්ෂා කරපු විදියට හෝ නොකරපු විදිහකට අපි රූපයක් දකින්නෙක් බාටපත් වෙනකොට රූපයක් රූපයක් කියලා ඒ දකින්න රූපේ මෙනෙහි කරනවා කියන එකෙන් අදහස් කරන්නේ දැන් මම ලෑස්ටි කාය විඥාණය කාය ප්‍රසාදයේ තිබුණ කාය විඥාණය නෙවෙයි දැන් ඒ විඥානේ චක්කු ප්‍රසාදයක් චක්කු විඥානේ බවට පත් වෙලා චක්කු ප්‍රසාදේ වැඩි යන්නේ චක්කු විකුමානේ චක්කු ප්‍රසාදයේ කුප්පණේ වේලාදී රූප ආරම්මණයකින් ඒ රූප ආරම්මණය මෙනෙහි කරනවා රූපයක් රූපයක් කියලා. ඒකෙන් තමයි අපි මේ දැන් මේ නාම රූප වලට පදනම් වෙන සලායතනේ කොයි ආයතනයේද Taman ඉන්නේ කියලා හඳුනා ගැනීම කරනවා. ඒ හඳුනා ගැනීම ඊටාම වැදගත් වෙනවා. මේ පිළිබඳව ඒ මනස වැඩ කරන ධර්මතාවය පිළිබඳව සැකදුරු කරලා දැන ගැනීම සඳහා. එතකොට මේ රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන වෙලාවේදී ඒක දිගියම යනවායි කියලා හිතමු රූපයෙන් බලන්න ආසයි. එතකොට ඇත්තටම අපේ හිත තියෙන්නේ නම් සක්මනේ නඩත්තු කරගන්න. නැත්නම් මේ සතිය කඩා ගන්න තු යන්න. නමුත් මොකද්ද හේතුවක් නිසා එක්කෝ වමේ දකුණේ තියෙන ඒ හැපීම නීරස නිසා. එහෙම නැත්නම් ඒ වර්ණ රූපේ තියෙන ප්‍රසාද භාවය නිසා ඒකටම ඇලිලා යනවනම් මෙතන රූපය දකිනවද රූපේ බලනවද කියන දෙකේ බලනවා පැත්තට යොමු වෙන්න ඉඩ තියෙනවා. ඉස්සලා සිද්ධ වුණේ දැකීම. රූපයක් ඇවිල්ලා වැදුනා. කයේ තිබුණ හිත කඩලා ගිහිල්ලා රූපේ පේනවා. දැන් පේනවා වෙනකොට ඒකම දිගට යනවා එක බලන තත්ත්වයටපත් වෙනවා අපේ චේතනා සම්බන්ධතාවයක් මෙතෙන්ට එනවා ඒ නිසා දිගින් දිගට යනකොට Tamanට වග වෙන්න වෙනවා ඒක බලනවද පේනවද කියලා ඒකට රූපයක් රූපයක් කියලා මෙනෙහි කර හිටුව එක නම් දිගින් දිගට යනවා නම් පේනනවා පේනනවා නැත්තම් බලනවා බලනවා කියන එකට මාරු කරන්න පුළුවන් රූපය රූපයක් කියලා මෙනෙහි කරනකොට මෙනෙහි කරන්නේ කොහෙදෝ තියෙන එකක් බලනවා පේනවා කියනකොට චක්කු විඥාන මට්ටමට හිත ඇවිල්ලා ඇති ඇති වෙලා තියෙනවා මේ ඇහි තමයි මේක සිදු වෙන්නේ කියලා. එතකොට දොරදිග ගිහිලා කියලා හිතමු චිත්ත වේදි කීපයක් ගෙලද විනාඩි ගාණක් ගිහිල්ලා තම්පර ගාණක් ගිහිල්ලා මතක් වුණොත් මම මේ වෙලාව කළ යුත්තේ සක්මනට කියලා සක්මනේ ඉන්න ඕනේ කියලා මතක් වෙනවයි කියලා කියන්නෙමත් අර චිත්ත වේදියේ මොකද්ද දුර්ලභමක් ඇති වෙලා තියෙනවා නැත්නම් මතක් වෙන්නවත් අවස්ථාව දෙන්න ඒක දිගේ අරගෙන යනවා මතක් වෙනවනම් අපිට පුළුවන් නැවතත් එන්න මේ කාය ස්පර්ශයට. පයේ ස්පර්ශයට එන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී පයේ ස්පර්ශයට එනකොටත් දැන් මම මේ ඉන්නේ සලායතන වලින් කාය ආයතනේ ඔච්චර වෙලා හිටියේ මේ චක් ආයතනේ ඒ වගේ මේ ආයතන වල මාරු වෙන වෙලාව අල්ල ගන්න පුළුවන් නම් හරිම අමාරුයි අල්ලා ගන්න පුළුවන් නම් අල්ලා ගන්න අල්ලා ගන්න වෙලාවේදී මෙනෙහි කරගෙන යන්න පුළුවන් නම් යෝගාවචරයට මේ වැඩපිළිවෙල මේ එකවර gediye ඉතින් ගන්න බැන්න කපල කපල කනවා වගේ කොටස් කරලා තේරුම් ගන්න පුළුවන්. ආනේ විදියට සතිය හොඳට දියුණු තියුණු කරගන්න අවශ්‍යතාවයක් එහෙම නැත්නම් උවමනාවක් භාවනා දියුණුවත් එක්ක යනකොට ඇති වෙනවා. ඒ නිසා එන එන අරමුණු අනුව ආයතන මාරු වෙන හැටි කිසියම් පූර්ව නිගමනයකින්තරව මාරු වෙන හැටි දිහා බලාන ඉන්නකොට පශ්චාත්තාප වෙනව වෙනුවට එක එකක් නම් කරගන්නවත් පුළුවන් නම් අඩු ගන්න මෙනෙහි කරගන්නවත් පුළුවන් නම් අපිට තේරෙන්න පටන් අරගනි මේ ඇහැ කන දිව නාසය කය මන විවෘත කරගෙන ඉන්නකොට අපි කොච්චර නන්නත්තරද කියලා. ඉස්කෝලේ යන කාලේ වෙච්ච කතාවක් අපි ගෙදර ගියාම පන්තියේ වෙන දේවල් මේ එකතු වෙලා කයිවරු ගහන වෙලාවල් තියෙනවනේ. අපේ ගෙදර ඔක්කොමලා එකට ඉන්න මම දැකලා නැහැ. ඉන්න බෑ එච්චරම ඒ කියන්නේ තැනකක් ඉන්නවා අපේ ගෙදර. එක එක මට්ටම් වලට එක එක ඔය මණ්ඩල එකතු වෙන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ හැමදාම බත් කන්න ඉස්සෙච්චාම ඉතින් අපි එක එකන එකන ඉස්කෝලේ ගිහිල්ලා කයිවරු. ඒ බත් බෙදලා බත් කන ගමන් කයිවරු යනවා. ඉතින් අපේ අක්කා කෙනෙක් කියනවා පන්තියේ ටීචර් නැති වෙච්ච වෙලාවට කට්ටිය කතා කරන්න පටන් ගන්නවා. ඒ ඉතින් සාමාන්‍ය හැටිනේ. ඒගොල්ලන්ගේ තියෙනවල පුරුද්දක් එක්කෙනෙක් අහගෙන ඉඳලා මේ සාකච්ඡාවේ ඒ වෙලාවට තියෙන මාතෘකාව ලියනවලු. කවුරුත් දන්නේ නැහැ ඒක. කිසිසේත්ම පටන් ගත තැනින් නෙවෙයි ඉවර වෙන්නේ. කිසිම අදාළතාවයකුත් නැහැ මේ සාකච්ඡාව යනකොට මේවා මොන තරම් මාරු වෙනවද කියන එක. එක්කෙනෙක් කතා කරනකොට ඒ ඒකට උත්තර දෙන එකන ඒක පොඩ්ඩක් වෙනස් කරලා කතා කරනවා. තව එක්කෙනෙක් වෙනස් කරනවා. ඒ නිසා අන්තිම සාකච්ඡාව වෙලා බලනකොට කිසිම තේමාවක් නැහැ. ඔය සෙල්ලම්ම තමයි හිතවිලි ටිකක් විස්තර කරලා බැලුවත් එහෙම නැත්නම් ඇහ කන දිවනාහසේ කය මන දිගේ මේ <coughs> මනස හැදෙන හැටි බැලුවත් පුදුමාකාර ස්පන්දන වෙන සුළු ගතියක්, චපල ගතියක්, මනාප තැන්ට වැටෙන ගතියක් ඒකේ තියෙනවා. ඉතින් මේක මේ අරමුණු අරමුණු වලටත් වැඩිය ආයතන වශයෙන් වෙනස් කරන හැටි දකින්න එක මේ අනිත්‍යත්වයේ දක්වන විපරිණාමයේ දක්වන ප්‍රධානම ලක්ෂණය. නමුත් ඒක දකින්නකොටම යෝගාචරය පශ්චාත්තාප වෙනවා මගේ හිත එක තැනක තියානින්න බෑ කියලා. මට අරමුණේ හිත තියානින්න බෑ. කොච්චර කර්මයක පිට යනවා කියලා පශ්චාත්තාපයට කාරණාවක් කරගත්තට ඇත්ත වශයෙන්ම මේකෙන් පේන්න තියෙන්නේ මේක අනිත්‍යත්වයේ පෙන්වන එක පැටකින් එක ద్వාරයක එක අරමුණක දිගේ පාත්තන්න බෑ. දෙක ඒ විදිහට පැනීම හරි වෙහෙසකර දෙයක් මේ අත්ෙන් අත්තට පයින් කුරුල්ලා තෙමිලා නැහින කතාව තමයි කියවතියි. තුන ඕනකමක් තිබුණත් ඒක පාලනය <clears throat> කරන්න බෑ. Tamanට ආණ්ඩුමට්ටු කරන්න බෑ. Tamanට වාසිය පවත්වන්න බෑ. අධිකාරී ශක්තියක් නැහැ. ඉතින් අපි මේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ පන්තියේ ටීචර් කියලා වගේ නෙමෙයි අපිට සමහර වෙලාවකට පේන්න තියෙනවා සක්මණ දිගේ හිත පාත්තන්න පුළුවන් ආනපන දිගේ හිත පාත්තන්න පුළුවන් එහෙම නැත්නම් එදින්ද වැඩ කරනකොට Tamange වැඩක් බලාගෙන නැවතිල්ල සතියෙන් නිසද්ද වැඩ කරන්න පුළුවන් ගතියක් තියෙනවා ඒ වුණත් මෙයා පයින් අඩු වෙන්න පුළුවන්. නමුත් මේ පයින් පයින් හැම වෙලාවකම මේ හිතේ තියෙන මේ යොහුසුළු ගතිය ස්පන්දනය වෙන ගතිය, චපල ගතිය හොඳට පේන්න පටන් අරගන්නවා. ඉතින් ඒක මම කියාගත්තොත් ඒක මගේ කියාගත්තොත් ඒක මගේ ආත්මය කියාගත්තොත් විශාල චිත්ත පීඩාවකට ලක් වෙනවා මේ හිතුවක්කාර දරුවෙක් ඉන්න දෙමාපියන්ට වාගේ. ඒ ඒක ජීවිතේ හම්බ වෙන භයානකම දඬුවමක් කියනවා හිතුවක්කාර දරුවෙක් හම්බ වෙන එක. දරුවෝ නැතිකමට අnder කට්ටියට හොඳම උත්තරේ ඒක තමයි. ඉතකල් දරුවෝ කමන ඉතින් ගන්න දෙයක් නැහැ. ඔය මේ සුභාෂිතයේ මම හිතන්නේ ඒ ඒ වගේ ලියපු පොතක් ඒ මේ රජුරන්ට හම්බෙච්ච අකීකරු මේ කුමාරෙක් පිළිබඳව ඒකින් ඇතිවෙච්ච රාජ්‍යයට රජුරවන්න සහ ඒ දරුවගේ ජීවිතය හිතුවක් කර දරුවට පවා ඇති ව්‍යසනය පිළිබඳව ලියපිච්ච කතාවක් කියලා තියෙනවා. ඒක ඉවර කරන ගාතාවක් තියෙනවලු ඒ දරුවා වදන වෙලාවේදී ඒ අම්මා තටමන කොට අසුචි පිට වුණා නම් දරුවා වෙනකොට අසුචි ඊට වැඩිය හොඳයි කියලා. ඒ තරමටම දරුවා වද දෙනවා අම්මට තාත්තට මුළු පවුලටම. ඉතින් ඒ වගේ මේ හිත ගිහිලා පයින් පයින් තන දිහා බලනකොට ඒක හිතුවක්කාර නම් අපි මේ කොච්චර චරිතක ජීවත් වෙන්න හැදුවත් ඒකේ මේ හිතුවක්කාරණං ඇත්තටම ඉති ලෝක සම්මතය පැත්තෙන් බලනකොට හිතන එකට පශ්චාත්තාප විය යුතුයි කියලා. නමුත් බුදුරජාන් වහන්සේ එහෙම දෙයක් නෙමෙයි මතක් කරලා දෙන්න හදන්නේ. ඔබ මේක පුළුවන් තරම් කීකරු කරන්න පරිසරය සකස් කරලා දීලා මේකේ තියෙන මේ පයින් ගතිය බල මේක මගේ නෙවෙයි කියලා බැලුවොත් මොකද වෙන්නේ කියලා. මේක මම නෙවෙයි. මේක මගේ ආත්මය නෙවෙයි කියලා බලන ඒ දෘෂ්ටි කෝණය මං හිතන්නේ නෑ කවම කවදාකවත් තාර්කික මනසකට එයි කියලා. මොකද මේ තාර්කික මනස කියන්නේ හිත. හිත කැමති නෑ Taman මේ විදිහට කල්පනා තාමන් අනුන්ගේ දරුවෙක් කරලා සලකනවා කලකන්න කල්පනා කරන චේතනාවක් මනසිකාරයක් මනසකට ඇති වෙන්න බෑ. ජීන්සමේ සකල ලෝක වාසීන් එහෙම නැත්නම් පෘථග්ජනයා මේ හිත පණින්නේ මම. හිත පණින එක මගේ. ඒක මගේ ආත්මය කරගෙන ඉතින් සදා කාලික පශ්චාත්තාවයක ගත කරන්නේ. බුදුරජාණන්සේ ඒ වෙනුවට පණින්න නැති අවස්ථාව ඇති කරලා දෙනවා. කීකරු කර ගන්න පුළුවන් සීලෙන් කීකරු කරපන් සමාධියෙන් කීකරු කරපන් ප්‍රඥාවෙන් කීකරු කරපන්. කරලා පයින්න වෙලාවෙ ටික විතරක් ඒක මම නෙවෙයි මගේ චේතනාවක් නිසා නෙවෙයි ඒක පණිනව පයින්නකොටම හරියට එයා යන තැනට ආලෝකක දම්බයක් නිකුත් කරනවා. අපි කියන චිත්‍රපටයේ දැන් නාටකමක නළු නිළියෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ ස්පොට්ලයිට් එක හරියටම එකම නළුවෙකට යන යන දැන් වේදිකාවේ කොහේ හිටියත් ස්පොට්ලයිට් එක අල්ලලා දෙනවා නම් ප්‍රේක්ෂකගේ අවධානය දෙන්න යොමු කරන්න පුළුවන්. විශේෂයෙන්ම අන්ධකාර වේදිකාවක. ඒ වගේ තමයි අපිට සතියෙන් මේ හිත ගියාට කමක් නැහැ. අනේක නැතර කරන්න එපා. යන තැන යනකොටම දැන් ගියේ මේ ආයතනෙටයි. චක්කායතනටයි රූපෙටයි. මේ දැන්ගියේ කනටයි සද්දෙටයි. දැන්ගියේ නාසයටයි ගඳටයි. දැන්ගියේ දිවටයි. ආදි වශයෙන් මේක බලාගෙන බලාගෙන ඉන්න පුළුවන් නම් මේ මතුවෙන මතුවෙන නාම රූපයට අදාළ සලායතනය ආයතන ආයතනය තේරුම් ගත්තාම මේ එකක් තියෙනවා මේ හයයි. ඊට වැඩිය නැහැ. ඒ විතරක් නෙමෙයි සතුට වෙන්න පුළුවන් කාරණා දෙපැත්තකින් පෙන්ලා දෙනවා සරුවචන වංශේ දැන් සක්මනේ ඉඳ තිබුණ හිත ඇහැට ගියේ දැන් මම මෙනෙහි කරනවා දකින රූපයක් රූපයක් කියලා හරි දකින්න දකින්න කියලා හරි මෙනෙහි කරනවා මේක මේක පුරුද්දක් වුණා කියලා හිතමු ඉත යනකොට මම ඇල්ලුවා අල්ලනකොට මේ පුද්ගලයාට තියෙනවා හැකියාවක් සතුටු වෙන්න මේ වෙලාවේදී පහළ වෙන තා කෙලස් පහළ වෙන්න ඉඩ තියෙන්නේ චක්කායතනේ හරහා රූපේ හරහා නමුත් කන නිවන් දැකලා තියෙන මේ චිත්තක්ෂණේ නාසය නිවන් දැකලා තියෙන්නේ, දිව නිවන් දැකලා තියෙන්නේ, කය නිවන් දැකලා තියෙන්නේ, අනික ආයතන සේරම නිවන් දැකලා ඉවකකින් කිසිම ක්ලේශයක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ පහළ වෙන සාන්දෘෂ්ටික වශයෙන් පහළ වෙන ඒ ක්ලේශය ඒක කොටු කරානම් ඒක සතියට යට කරානම් තමයි තේරෙන පටන් ගන්න ඒක කොච්චර පුංචි දෙයක්ද කියලා. මුතු වෙනකොටම ඇල්ලුවා නම් ඊටත් එදිය පුංචි. නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලා ඇල්ලුවා නම් අල්ලන්න ලේසි. මහ කඳක් වුණාට පස්සේ පොරෙන් කපන්න වෙනවා. නමුත් ඒ සලායතනයේ දැනට මම සම්බන්ධ වෙලා ඉන්න නාම රූප වශයෙන් සම්බන්ධ වෙලා ඉන්න ආයතනය මේකයි කියලා දන්නවනම් ඊටු සලායතනයේ පහෙන්ම කෙලෙස් නැති බව තේරුම් ගත්ත දවසේ අපිට තේරෙයි දවස පුරාවටම හිත තියෙන එක ආයතනයක නම් ඊටු ආයතන පහෙන්ම අපිට ඉක්කී කරු කරන දෙයක්වත් නැහැ, කෙලෙසුත් නැහැ, අසත්‍යක් ප්‍රශ්නකුත් නැහැ. මාළුන්ගේ පුත්තු සූත්‍රයේදී සරුවචනංශය මේකෙන් තවත් එක ආයතනයක් ඇතුළත් කොටු කරලා පෙන්නනවා. මාළුන්ගේ පුත්ත කියන වයසක ස්වාමීන් වහන්සේ බුදුහාමුදුර ගාවට ඇවිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම අරණ්‍ය ගත වෙලා විවේක වෙලා පැත්තකටලා තනි වෙලා භාවනා කරන්න යනවා මට කමටහනක් දෙන්නයි කියලා. උන්වහන්සේ කියනවා මේ කියන්න තියෙන හරිය කියලා තියෙන දැන් ආයෙ තනි කරවිලා මයින් ආයෙ කමටහන ගිනනවා මොකද්ද මේ කරන්නේ කියනවා වගේ ඒ මේ විශේෂයෙන් කතා කරන උච්චර නාකෙච්ච උඹටත් ඔය විදිහට කමටහන් වුණා නම් අලුතෙන් ආපු කෙනෙක් කොහොමද කරන්නේ කියන වගේ කතාවක් කියනවා. ඒ කියන්නේ කියන්න තියෙන්නේ කියලා දෙනවා. තවත් මොනවද මේ මේ පුද්ගලිකව ඉල්ලන්නේ කියලා. එහෙම නමුත් ප්‍රශ්නයක් අහනවා. මාළුක්‍ය පුත්‍රය යම් කිසි රූපයක් ලෝකේ තියෙනවා. දැකලත් නැහැ, දකින්නුත් නැහැ, බලන්නෙත් නැහැ, බලන්න වෙන්නෙත් නැහැ. ඒ රූපකින් කෙලෙස් උපදවන්න පුළුවන් කියලා. යම් කිසි ලෝකේ රූප කොටසක් තියෙනවා අපේ මනසට හිතෙනවා දැකලත් නැහැ. දැන් දකිමිනුත් නැහැ. බලන්න හිතිලත් නැහැ. මත්තර බලන්න වෙන්නේ නැත්නම් ඒකේ කෙලෙස් නැහැ. ඒ වගේ බහනවා යම් කිසි සද්දයක් තියෙනවා. අහලත් නැහැ. ඉස්සරහලත් නැහැ දැන් ඇහෙමිනුත් නැහැ අහන්න හිතකුත් නැහැ ඉස්සරහට අහන්න වෙයි කියලා අදාළ වෙන්නේත් නැහැ මේ විදිහට ආයතන හයේම අඬ ගන්න ගියාට පස්සේ ඒකෙන් මතක් කරලා දෙනවා මේ යම් වෙලාවක යම් තැනකට සම්බන්ධ වුණා නම් හිත මන මනෝ මනස යම් ආයතනයකට යම් නාම රූපයකට සම්බන්ධලා ඒ වර්තමානයේ පවතින චිත්තක්ෂණය පමණමයි කෙලස් තියෙන්නේ නමුත් අපේ හිත අතීතයේ පිළිබඳ පශ්චාත්තාපය කියන එක කිලෝරක් නෑ. ඇත්තටම අතීතයේ කෙලෙස් නෑ. අතීතයේ පිළිබඳ පශ්චාත්තාප වෙන කෙනා පශ්චාත්තාපය හරහා තමයි නීවරණ ඇති කරන්නේ. යතින් බලනකොට වර්තමාන සමාජය අන්තිමම දුර්වලම පුරුකක ඉන්නේ. ඒ තරමටම ටෙන්ෂන් එක. ඒ තරමටම මානසික අසහනය. ඒ තරමටම ආතතියක ගත කරන්නේ අතීතය පිළිබඳ සහ අනාගතය පිළිබඳ. වර්තමාන මොහොතේ ඉන්නවා කියන එක සාපයක් අද. අනාගත සැලසුම් කරන්න ඕනේ, වෙච්චිව ගැන ඇනලයිස් කරන්න ඕනේ, අනුන් ගැන හිතන්න ඕනේ කියන එකක් මවාගෙන වර්තමානයේ ඉන්න එක ඉන්නෙම නැහැ. හිතා ගන්න බෑ. මොකද මේ මාළුක පුත්‍රයේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඉස්සරහට වෙන්න තියෙන හෝ වෙච්ච දේවල් වලින් කිසිම හිතේ කෙලෙෂයක් පතු වෙන්නේ නැහැ. ඒක කියන්නේ බුදුරන්සේ ඡන්දයක් හෝ ප්‍රේමයක් පහළ වෙන්නේ නැහැ කියලා ඒවට. ඒ කියන්නේ කෙලෙස් වලට මුල් වෙන තෘෂ්ණා පහළ වෙන්නේ නැහැ. තෘෂ්ණා පහළ වෙන මේ ඉස්සරහා වර්තමානයේ තියෙන කී පමණයි ඒක පිළිබඳ සතිය පිහිටෙයි යනං ඒක මූල කර්මත්තාන උනත් එකයි සද්දයක් උනත් එකයි වේදනාවක් උනත් එකයි හිතවිල්ලක් වෙනත් එකයි කොයි එකෙත් මුලිච්ච වෙච්ච එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක විසඳුවා නම් මුලිච්ච වෙන එකේ ප්‍රශ්න විසඳනවා කියලා කියන්නේ කොහොමද? මුලිච්ච වෙච්ච එකත් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මය නෙවෙයි, චේතනාපූර්වක නෙවෙයි කිව්වනම් අර උණ ගහවට සර්කස් කරපනසාර කියප එක තමයි කියන්නේ තුන්බ ඉස්සරහත් මිදිලා. මේ පස්සෙත් මිදිලා මැද තියෙන එකත් මම නෙවෙයි කියපන් කියනවා. මම නෙවෙයි කියන්නේ ඒක චේතනාවකින් නෙවෙයි සිද්ධ වෙන්නේ. හිතලා කරන දෙයක් නෙවෙයි. ඒක මම කියන නම් ඒක හිතලා කරන දෙයක් වෙන්න ඕනේ. නිසා මේ හිත හිතුණු හිතුණු අතර පයින්කොට දැන් අපි සක්මනේ යනකොට හිත ස්වરૂපෙට පයින්නවයි කියලා කියන්නේ මගේ චේතනාවට මගේ මනාපයකට සිද්ධ වෙන එකක් නෙවෙයිනේ. ඒ පැන්නට පස්සේ දැන් දන්නවා මම දකින්නෙක් බාටපත් වෙනවා මගේ මේ ඇහැයි වැඩ කරන්න කියලා හොඳට මේකට එලඹ සිටියේ එනවනම් ඒ දකින්න දේ කෙලස් උපදවන දෙයක් වේවා රාගය උපදවන ද්වේෂය උපදවන මොන දෙයක් වුණත් ඒ පිළිබඳ පශ්චාත්තාවයක් හෝ සතුටක් වෙනුවට මේ දැකීම පවා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියන තැනට යනකම් මේක පළවෙනි වතාවට මම හිතනවා සිද්ධ වෙන්නේ පරියන්කේදී වෙයි. ඒකට සක්මණේජිත් ගන්න පුළුවන්. ඊට පස්සේ එදිනදා වැඩවලුත් ගන්න පටන් අරගත්තට පස්සේ වර්තමාන මොහොතේදී Tamange හිත තියෙන මොන නාම රූපේද කියලාත් අහුවෙනවා. මේක අල්ලගන්න වෙනවා. රූප බලනවාද සද්ද අහනවාද ගඳ බලනවාද රස බලනවාද ඒක සිදු වෙන්නේ ඇහෙද කනේද නාසයේද දිවේද කියන මේ නාම රූපච්ඡා සලායතනම් කියන එකත් නම් කරලා හෝ මෙනෙහි කළා හෝ අල්ලගන්න වෙනවා ඊට පස්සේ හොඳට විස්තර කරලත් මේක මම හිතලා කරපු දෙයක්ද එහෙම නැත්නම් ඒක මාව හොයාගෙන ආපු එකක්ද මම ඒක හොයාගෙන ගියා එකක්ද කියලා බැලුවොත් මෙවුවත් සිද්ධ වෙන දේවල් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ කරන දේවල් නෑ කියන්නේ මේ මම මේ හදන්නේ හිතලා කරන දේවල් තියෙන බොහෝමත්ම චුට්ටයි නමුත් අනවශ්‍ය පශ්චාත්තාවයක් විඳින සතෙකුට තමයි පුතත්ජනය කියලා කියන්නේ. හැමදේම මම කියන හැමදේම මගේ කියන හැමදේම මම ආත්මය කරගෙන අහලෙන් යන හැම එකක්ම අල්ලගෙන තැවෙන එක ඒක ලොකු කැක්කමක් කියලා හිතනවා ලොකු ලෙන්ගතුකමක් කියලා හිතනවා ලොකු අයිතිවාසිකමක් කියනවා එහෙම ඒවා ගණන් ගන්න නැති කෙනෙක් කිව්වහම කැක්කමක් නැති කෙනෙක් කියලා බයිනවා තේරුමක් නැහැ ඌමනාවක් නැහැ කිව්වට බීජ එලියට වේනා ගානා කරුවා වගේ ගණන් ගන්න නැහැ කියලා කියනවා. ඒ මොකද හොරි අදිච්ච මිනිහා හරි කැමතිලු අනික් කට්ටියට හොරි අදිනවා විතරක්. ඒම හොරි අනික් කට්ටියට හොරි නැත්තම් සෝරි කියලා හිතෙනවා. අර හැදිච්ච හොරිය ඔක්කොටම හැදෙනවා දකින්න කැමතියි. ඉතින් කවුරු හරි එහෙම හොරි අදා ගන්න නැතුව ඉන්නවා දකින්නට අර මනසට පේන්නේ ඒක මොකද්ද දෝෂයක් කියලා. ඉතින් ඒ නිසා විඥානයේ යම් තැනකට දුවනවාද ඒ දුවල ඇති කරන වළංගු භාවයටපත් කරන. එහෙම නැත්නම් ඒක යෝජනා ඉෂ්ටිරත්වයෙන් ඉෂ්ටිර කරන නාම රූපේ මේකයි කියලා දැනගෙන ඒක දැන් සිදු වෙන්නේ මෙන්න මේ ආයතනය කියලා දැනගත්තා නම් ඒ යෝගාචර දැනගන්න පුළුවන් මේ නිකම්ම නිකන් කෙලෙසෙන්නේ නැහැ කෙලෙසෙන්නේ මොකද්දෝ න්‍යාය පත්‍රයක් අනුව අපිට අවස්ථාවක් දීලා. අන්න එතකොට මේ ඒ සලායතන මාර්ගයෙන් ඇතිවෙන ස්පර්ශය කවම කවදාකවත් අපේ මතකෙට නෑවෙත් අපිට ඉඟියක් නොකර අපට සලකුණක් නොතබ කෙලස් කරන්නේ. අනිවාර්යයෙන්ම සලකුණක් තියෙනවා. ඉතින් අපිට මේ සලකුණ පශ්චාත්තාපය වෙනස වෙනු ගන්න නැතුව මයි ළඟ මේ ළඟ තියෙන මේ ඇහෙන් පහළ වෙන රූප නිසා පහළ වෙන ආසාවක්ය තරහක්ය කියන එක දැනගන්න පුළුවන් නම් ඉතින් මම හිතනවා එවැනි දර්ශනයක් එවැනි දැක්මක් එවැනි නිරීක්ෂණයක් එවැනි පිරිසිදුකමක් බලන්න පුළුවන් මේ ලෝකේ මොනම උපකරණයක්වත් නැහැ. තමන්ට දැනගන්න පුළුවන් මේ රූපේ දැක්ක මේ රූපෙන් සමට මනාපේ පහළ වෙනවා. මේ රූපේ දැක්කම ඒකට අමනාපේ පහළ වෙනවා. ඒ රූපේ දැකීමත් සමහරට මගේ උවමනාවෙන් කෙච්ච එකක් නෙවෙයි මනාපමනාපේ පහළ වීමත් මගේ උවමනාවෙන් නෙවෙයි නං. මේ ධර්මතාවයක් සිදු වෙනවා පටිච්චසමුපාදයේ අනුව ඒ නිසා මේ ධර්මතාවය මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව මගේ ආත්මය කියන්නේ නැතුව ඒ මේ රූපේ කහ පාටයි නිල් පාටයි එහෙම නැත්නම් ඇති වෙච්චි මනාපේ අමනාපේ මෙහෙමයි කියලා දැනගන්න පුළුවන් නම් ඒක මේ මෙතෙක් කරගෙන ආව භාවනා ජීවිතය හම්බෙච්ච ලොකුම ලාභයක්. නමුත් අපිට වෙලා තියෙන්නේ ඒ ඇති වෙච්ච මනාපය ලෝභයටත් අමනාපේ ද්වේෂයටත්පත් වෙලා අපේ හිත වර්ණ ගැන්වෙන නිසා අපේ හිත ලෙඩ වෙන නිසා ආතුර වෙන නිසා අපිට ඒක දැකලා එතනින් නතර වෙන්න බැරි වෙනවා. දිත්තේ දිට්ට මත්තන් විදියට දැකලා නතර වෙන්න බෑ. අනේ මේක දැකපු එක පෙර මංගල කාරණාවක් අනේ හොඳයි. මේකේ මොකද්ද නිමිති වෙන්නේ? මේක දැකපු එක හොඳ නෑ. මේක අසවල් කර්මයටද මේක වෙලා තියෙන කියලා අපේ හිත දිගින් දිගට දිගින් දිගට අර දැකපු දේ දැකපු ප්‍රමණින් හෝ අහපු දේ අහපු මතින් හෝ විඳි දේ විඳි මතින් හෝ නැත කරන වෙනුවට අපි හිතනවා නැත්නම් අපේ හිත ඇබ්බැහියට ඒක දිගේ අර ඇති වෙන අනුශේ ධර්ම මත රාගානුසය, දෝසානුසය දිගේ දිගට දිගට යන්න ගියාම තවදුරටත් අපි මේ වර්තමානයේ ඒක දකිමින් නෙවෙයි ඉන්නේ දැකපු දේ මත කල්පනා කරමින් මනෝලෝකයකට, මනෝරාජ්‍යයකට වැටෙනවා. ඊට පස්සේ ඉතින් අපි සම්පූර්ණ අනාතයි, සම්පූර්ණ අසරණයි, මාර බලවේග වලට යට වෙලා කෙලෙස් වලට යට වෙනවා. ඉතින් ඒක දැක්කට බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ දෙකලුත් ඕක වෙලා තියෙන. ඒක නිසා ඒක එච්චරම කලබල වෙන්න දෙයක් නෑ. නමුත් මේක දැකලා දැකලා දැකලා සිද්ධිය සිද්ධ වෙනකොටම හිත යනකොටම එනත රාගයක් මතුවෙනකොටම ද්වේෂයක් මතුවෙනකොටම දැක ගන්න පුළුවන් ගතිය එනවනම් හැකි තාක් දුරට Tamande කෙලස් ඝන බහල වෙන්න කලින් වීතික්‍රමණය වෙන්න කලින් පරිඋත් ทาน මට්ටමට එන්න කලින් නැත්නම් පරිඋත් ทาน මට්ටම එනකොටම අල්ලගැනීමේ ශක්තිය තියෙනවා නම් ඒ යෝගාවචරයට සමත භාවනාවක් කෙරෙහි ධ්‍යාන භාවනාවක් කරන්න පුළුවන් විශ්වාසයක් ඇති වෙනවා මේ වැටි වැටි ගියාට සාසනේ යම් ප්‍රමාණයක Tamanට ප්‍රතිෂ්ඨාවක් ලැබලා තියෙනවා කියලා. නමුත් මේ ධර්මතාවය පෙන්න බුදුහාමරෝ පෙන්වන්න හදන මේ ධර්මතාවය දැක්කේ නැත්නම් ඒ හැම ඇති වෙන දෙයකින්ම පශ්චාත්තාවයක් ඇති වෙනවා. මට තාම මේක කරගෙන යන්න බෑ මට තාම නාම රූප පරිචේචාර තේරෙන්නේ මට අරක තේරෙන්නේ මේක තේරෙන කියලා ඇහෙන ඇහෙන පදයක් ඇහෙන ඇහෙන බන පදයකින් තේරෙන්නේ නැති පැත්ත ඉස්සර කරනවා ඒකට නෙවෙයි බන කියන්නේ තමයි තේරෙන ආපකරන ආයුධ ටික ගත්ත ගියා එතකොට නොතේරෙන හරියත් තේරෙන්න පටන් ගන්නවා මේ නිසා විසුද්ධි මාර්ගයට අටුවාවලින ඒවට අටුවා කියන්නේ අටුවාට කියන අටුවාට කියන්නේ ටීකාව කියලා ටීකාවේ සඳහන් කරලා තියෙනවා යථාපාකඨං විපස්සනා බිනිවේෂෝ යමක් ප්‍රකටද එතනින් බැසගන්න පච්චා අනුපහට්ටන්තේනපි උපායේන උපට්ඨහෙපෙත්වා සම්මසිතම්මා දන්න දකින ප්‍රකට දේෙන් පටන් ගත්තට පස්සේ ඒ මතින් සතිය සමාධිය පිහිටියට පස්සේ නොපෙනෙච්ච අප්‍රකට දේත් පස්සේ අපිට සම්මස්නය කරලා අල්ලගන්න පුළුවන්. නොපෙනෙන මොන දෙයක් අල්ලන්න ගියත් අපේ ගමන විකෘති වෙනවා. දැන් විපස්සනාදී කිසිම දෙයක් පස්සේ අඹාගෙන යන්න ඕන කමක් නැහැ. තමා කරා පැමිණෙන දේ තමයි කෙලෙස් උපදවන්නේ. ඒක නැති කිරීමෙන්මයි මේ සාක්ෂාත්කරණයක් සිද්ධ වෙන්නේ. ඉස්සරහට යන්න යන්න Tamanට කළ යුතු වැඩ කොටස අඩු වෙන්න පටන් ගන්නවා මේ අනවශ්‍ය දේවල් වලට පශ්චාත්තාප වෙවි අරක හම්බුනේ නැහැ මේක හම්බුනේ නැහැ කියන එක නෙවෙයි තියෙන්නේ නොකරන වෙදකමට කොඳුරු තෙල් කල 7යි 7යි ඉල්ලනවා ඒ වෙන්නේ නැති වේදකමට. විපස්සනාව යනවනම් ඉස්සර වෙන දේත් එක තමයි යන තියෙන්නේ. ඒ නිසා පටන් අර ගන්නකොට අපි මූල කර්මත්තටයක් හඳුන්ලා දුන්නට ඒ මූල කර්මස්ථානයත් අල්ලලා දීලා තියෙන ගෙවන් වෙන එක. ආසස් ප්‍රසස් ඇල්ලුවට ආලෝක ප්‍රසස් ගෙවන් කරනවා. සක්මනේත් බොහොම ලස්සන කරගෙන ගියාට අන්තිමට ඒක ඉබේ කරන මට්ටමට ගියාට පස්සේ ඕකේ මහා තොරන් ගහන දෙයක් ඇත්තේ නැහැ. ඒ මට්ටමට ගියාට පස්සේ මේ හිතේ තියෙන තැන් තැන් වල අණු පැනලා යන ගතිය නිරීක්ෂණය කරන්න හොඳම අවස්ථාවක් හම්බ වෙනවා කිසිම චේතනාවක් මෙහෙවීමක් අදිෂ්ඨානයක් මොකක්වත් නැතුව පිටිය දීලා මම නටන හැටි බලන ඉන්න එකයි තියෙන්නේ විඥානේ දුවන හැටි හැබැයි අර යමක් සඳහා මෙහෙවන විඥානයක් දිහා බලනකොටත් වැඩි අවධානයකින් වැඩි සතියකින් එහෙම නැත්නම් කියනවනම් වැඩි එලඹ සිටි ගතියකින් අප්‍රමාදීවක දිහා බලා ඉන්නකොට උපමාවකට ඒ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරේ අපි අපි ඔක්කොම හවුසින් ස්කීම් එකක ඉන්නවා කියලා හිතමු ගෙවල් මැන්ඩියක. ඉතින් අපි ඔක්කොම දවල්ට ගෙවල් අතහැරලා රසවල වලට. ඉතින් ගෙදර ඇවිල්ලා බලනකොට අපේ ගෙවල් කණ්ඩායමේ එක ගයක් හොරු බිඳලා. හෙට ඇවිල්ලා බලනකොට තව එකක් බිඳලා. ඉතින් දන්නවා දැන් කවුරු හරි මේ වෙලාවල් කලාවල් දැනගෙන මේ වැඩේ යනවායි කියලා. ඉතින් අපිට පුළුවන් එක්ක පොලිසියට ගිහිල්ලා කියන්න බුණා. නමුත් පොලිසිය දක්ෂ නම් ඒගොල්ල කරන්නේ මේ සඳහා රහස් පොලිසිය කවුරු හරි දාලා තියෙනවා. මේ කවුද මේක වෙන්නේ කියලා බලන්න. ඒ රහස් පොලිසිය එක්කනා යුනිෆෝම් uh, එකෙන් එන්නේ නැහැ. එයා සමහරට ගේට්ටුවේ ඉන්න මොරකාරයා විදියට වගේ පත් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් වැසිකිලි හොදන කෙනෙක් විදියට වගේ වත්ත සුද්ධ කරන කෙනෙක් වගේ ඔය වත් වැඩ කර කර ඉන්න මනුස්සයා කරන්නේ චරිත රංගපාන ගමන් කවුද සැක කරන්න කියලා සැකකට යුතු කවුද එන්නේ කියලා බලහන් ඉන්න එක විතරයි කරන්නේ. මෙන්න මේ විදියට ඉන්නකොට යම් කිසි කෙනෙක් මේ ඒ බින්දින ගෙවල් දිහාට පැත්තට යන්නේනකියා අහුනොත් මේමයි කියලා යට සැක හිතුනොත් මිනිහා කවම කවදාකවත් ගිය ගමන් අල්ලන්නේ නැහැ. ඒ ගේ බින්දලා ඒ ඉන්කුවරි එකේ යනවා අර මිනිස්සු පස්තාත්තාප වෙනවා වැඩ ගොඩක් යනවා නමුත් ඒ රහස් පොලිසිය කරන කරන්නේ බින්දිනවා දැක්කේ නෑ සැකකටයුතුයි හෙටත් ඒ වගේ වෙලක් වෙනකොට යා ළඟ හැසිරෙනවද කියලා බලලා සීටි දෙක තුනක් වුණාට පස්සේ තමයි පොලිසියට කියන්නේ මං ආවල් වෙලාවෙ ඉන්න මෙන්න මෙහෙම කෙනෙක් ඇවිල්ලා මොකද මේ රහස් නිලධාරිය රහස් උතුම් නිලධාරියට ශක්තියක් නෑ පුද්ගලෙක් අත්අඩංගුවට ගන්න ප්‍රශ්න කරන්න. ඒක නිසා පොලිසියට කියන්න ඕනේ. පොලිසියට සහායකාරයෙක් විතරයි වෙන්නේ මේ රහසොත්තු නිලධාරියා. රහතු නිලධාරිය දැනුම් දුන්නාට පස්සේ පොලිසිය ඇවිල්ලා අල්ලගෙන ගිහලා ඊට පස්සේ පොලිසියට පුළුවන් ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරනකොට නිල ඇඳුම් ඇඳගෙන අල්ලවට ඇවිල්ලා අල්ලනට වැඩිය රහසොත්තු සේවාවේ අල්ලන්න තියෙන අවස්ථා වැඩි. නිවැරදිව හොරා අල්ලගන්න තියෙන අවස්ථා වැඩි. ඒ විතරක් නෙවෙයි යම් දවසක හොරා දැනගත්තොත් දැන් රහස්සොත්තු සේවාව වැඩ කරනවායි කියලා ඉබේම හොරා නැවිත් නිකන් ඉන්නවා. එහෙම නැත්නම් හොරා මහා මොට්ට හොරේ. මෝඩ හොරේ. හොරා සාමාන්‍යයෙන් ගණදෙනි නුවණ තියෙන උට තේරෙන්නම නම් දැන් මේ හරිය වෙනද නැති ආරක්ෂාවක් තියෙනවා කියලා කවදාකවත් එන්නේ අන්න ඒ වගේ තමයි අපේ හිතට නිසිනින්ද යnderලා අපි සතිය පිහිටවන්නේ පොලිස් නිලධාරියෙක් විදියට නෙවෙයි. රහස්සතු නිලධාරියෙක් විදියට බලාගෙන ඉන්නවා මොකද මේකේ වෙන්නේ කියලා. ඒ වගේම කෙලෙසේ දැක්කම අල්ලන්න යන්නෙත් නැහැ. බලනවා මෙයා එනකොට කොහොමද, වැඩ කරනකොට කොහොමද, යනකොට කොහොමද. කෙලෙසක් ආවත් මේ පිනක් ආවත් ආන්නේ විදිහට මේ මුලැමැදාක බලන්න පටන් අරගත්තට පස්සේ ඒකෙදි පේන්න තියෙනවා ක්ලේශයක් ආවත් කුසලයක් ආවත් ධර්මතාවය අතින්නම් සමානයි. අපි මේ තෝරගෙන ගියොත් මේක වේවා මේක නොවේවා කිව්වොත් අපිට කවදාකවත් කෙලෙස් එක මුලමැදක බලන්න වෙන්නේ මුල බැලලා මැද බලනකොටම ද්වේෂයක් ඇවිල්ලා එලවන්න හිතෙනවා. ඒක නැති කරන්න උත්සාහ කරන. ඒක අපිට කවදාකවත් ස්වභාවික මරණයක් කෙලෙස් වල දකින්න වෙන්නේ. ඒ වගේම පින් හිතවිල්ල පහළ වෙනකොට පැනලා බදා ගන්න හදනවා. එතකොටත් යාර ස්වභාවික හැසිරීමක් එන්නේ. ඒ නිසා මේ සතිය දියුණු කරගෙන යනකොට වැරද්දක් වුණත් හරියක් වුණත් ඒකේ මුලැමැදාග මෙහෙමයි බලන්නේ කියන කල්පනා ඒ ඒ ඒ ඒ સંદર્ભය හොඳටම තේරුම් ගන්න පුළුවන් තැන රූප ධර්මයක මුලැමැදාග නොවෙන්නේ නොවේ නමුත් වේදනාව තමයි මේකට ලේසි තැන. රූප ධර්ම බලනවා නම් අපි කියන්නේ ආස්වාසේ මේ මුල මේ මැද මේ අග බලනවා. සක්මනේ මේ ඔසවනවා මේ යවනවා මේ තබනවා බලනවා. එතකොට අපිට මේ නැති තනින් ආශ්වාසය පටන් අරගෙන හොඳට නාස්පුඩු පොරවාගෙන ගිලා ගෙවන් වෙන හැටි පේනවා. මේක හරි අමාරුයි කියලා දෙන්න කාට හරි ඇයි මෙච්චර මේ ආශ්වාසයේ මේ සත පහකට වටාකමක් නැති ආශ්වාසයේ මුලමඳාක බලන්න කියලා. නමුත් මෙතනදී හොඳට විචිත්‍රව නැත්නම් ධර්මයට රස වෙන විදිහට මේ උපාසලායතන පච්චා පස්සෝ පස්සපච්චා වේදනා කියන තැන ඇති වෙන මේ වේදනාවේදී මෙතෙක් මේ විස්තර කරපු කොටස හරි ලස්සනට ප්‍රත්‍යක්ෂ වශයෙන් නොකලත් මූල ධර්ම වශයෙන් දැනගන්න උනත් හොඳ ලස්සන ගතියක් හොඳ ලස්සන විස්තරයක් තියෙනවා ඒ විස්තරය වෙද්දු වශයෙන් දොස්තරලා වශයෙන් උනොත් මම හිතන රසවත් වෙයි කියලා. වේවා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරන්නේ වේදනා සංයුත්තේ කියලා එකක් තියෙනවා. මේ වේදනා සංයුත්තේ අති ලස්සනට ඒවා විස්තර වෙනවා. නමුත් මම කැමැති මේ චුල්ල වේදාල සූත්‍රයේ තියෙන මේ සංසිද්ධිය ඒ ජවනිකාව විතර ඉදිරිපත් කරන එක හරියම ලස්සනට ඒ බුදු දේශනාව <clears throat> මේ භවනා ජීවිතයකට සම්බන්ධ වෙනවා. අපි මේ දවස්වල ඇත්තට උඩහා සාකච්ඡා කරන්නේ ඒ චුල්ල වේදාල සූත්‍රය. ඒ චුල්ල වේදාල සූත්‍රයේදී විසාකෝපාසකතුමත් ඒ ධම්මදින මෙහෙණින් වහන්සේ රාතන් මෙහෙණින් වහන්සේත් අතර සාකච්ඡාවක් යනවා. සාකච්ඡා කියලා මේ වේදනාව පිළිබඳ හරි ලස්සන ප්‍රශ්නාවලියක් සහ උත්තර වගේක් හම්බ වෙනවා. හරියට මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ යොමු කරන වේදනාව මේක වගේ. හරි හරිම ලස්සනයි. ඒකට ගියාට පස්සේ ඒක මේ හරි විවේකයක් කරන් දෙනවා. ඒකෙදී අහනවා විසාක උපාසකතුමා ඒ ධම්මදිනාගෙන් ආර්යවනි මේ හටගෙන මේ සුඛ වේදනාවක් ගත්තොත් සුඛ වේදනාවේ ඇත්තව සැප දුක දෙක මොකද්ද කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට නැත්නම් කෙනෙක් අමාරුවේ දාන්න වගේ අහන ප්‍රශ්නයක් මිසක් ආ. කෙනෙක් අහන ප්‍රශ්නයක් නෙමෙයි මේ සැප වේදනා කියන සැප දුක දෙක මොකද්ද කියලා. එතකොට ධම්මදින්න රාත්මේනි නාංශ කියනවා උපාසක විසාක සැප වේදනාව එනකොට සැපයි යනකොට දුකයි. ඒ වාගේම සැප වේදනාවක් එනකොට භාවිත මනසක් නැති හැම කෙනාටම ඒක පිළිබඳව ආසාව නැත්තම් රාගානුසයත් එක්කමයි සැප වේදනාව එන්නේ. ඒ නිසා අපිට භවනා කරනකොට නිදිමත ගති, කම්මැලි ගති, හිතිවිලි, අරමුණ නැතිකමෙන් ඇති වෙන පාළු ගති නැති වෙලා කවදා හෝ අරමුණ සමෘද්ධිපත් වෙන වෙලාවක් එනවා කිසිම නිමිත්තක් මොකක්වත් නැහැ. නමුත් විවේක වුණා වගේ. එතනදී එනවා ප්‍රීතිය. එතකොට අපි ඒකට කියනවා සුඛ වේදනාවක්. ප්‍රීති සුඛ. ඒ විදිහට සුඛ වේදනාව එනකොට උතුමාකාර සාතරකමක් අපි ළඟ තියෙන්නේ වෙත එන කරා පැමිණෙන සුඛ වේදනාව. මේක කොච්චර අපි ආශා කරනවද කියලා කියනවනම් නැත්නම් ඒ සඳහා රාගානුසයෙන් බැඳෙනවද කියනවනම් කවදාකවත් මේ සුඛ වේදනාව යනකොට අන්ධකාර දුකක් ඉතුරු කරලා යන බවක් දැක ගන්න අපිට අවස්ථාවක් වෙන්නේ හිත මන්මත් වෙන නිසා වේදනාවේ සුඛ වේදනාව පිළිබඳ තියෙන මනා මනාප භාවය නිසා නමුත් හිතන්න හිතෙන හිතන්න පුළුවන් මේ සුඛ වේදනාවක් එනකොට සැපනම් ඉතින් යනකොට දුකක් තියෙන්න ඕන කියන එක නිකන් සාමාන්‍යයෙන් තර්කෙට තේනවා. ඒකට හේතුව ඒකට තියෙන සුඛ වේදනාව තියෙන අපේ රාගානුසය. ඊට පස්සේ අහනවා මේ විසකෝපාසකතුමා ආර්යවෙනි දුක් වේදනාවේ තියෙන සැප දුක දෙක මොකක්ද කියලා. එතකොට ඒක ඇත්තටම දුක් වේදනාවේ සැප දුකක් ගැන අපි හිතලා නැති වුණාට අර අර දීප උත්තරෙම කියන්න පුළුවන් ඒ වගේම ධම්මදින්නාවත් ඒ වගේම ධම්සූර විචිත උත්තර දෙනවා විසාක දුක් වේදනාවක් එනකොට දුකයි නමුත් යනකොට සැපයි. නමුත් හැම වෙලාවෙදී මේකට පටිඝානුසයක් තියෙනවා. දුක් වේදනාවක් එන්නකොටම නැද්දකින් නොපතන් කියන හැඟීමක් ඒත් එක්කම එනවා. ඒක නිසා අපිට දුක් වේදනාව ගියාට පස්සේ ඇති වෙන සැපක් ගැන ඉවසන තරම් ස්පාසුවක් අපේ හිතේ නැහැ. මොකද අපේ හිත මේ ආතුර වෙලයි තියෙන්නේ. අපේ හිත මේ පටිඝානුසේ මත් වෙලා තියෙන නිසා. මේ දෙකම මේ දෙක අපි භාවනා කරන හැම වෙලාවෙම ගත්තොත් මේකට ਸਰුවඥ ਸਰුවඥන් වහන්සේගේ වේදනා වේදනා නෙවෙයි වේදනා සංගීතයෙන් සල්ල සූත්‍රයෙන් අපි තව මම මේ සූත්‍රයෙන් සූත්‍රයට අරගෙන යන්නේ මේක ටිකක් ඔප්නම් ගන්න ඕන නිසායි මේ දුක් වේදනාවක් එන එකක් ගැන ਸਰුවචනසේ සඳහන් කරන මේ දෙවෙනි ජවනිකාවේදී මායනි ඇඟේ උලක් කැඩිච්චාම නම් දුක බව මම දන්නවා ඒක කවුරුත් පිළිගන්නවයි කියලා. නමුත් හිතන්නේ කියලා කියනවා ඒ උල ඇනිච්ච තැනම තවත් උලක් ඇනුනොත් සල්ල කියන වචන සඳහන් කරන උල කියන එක ඒක නම් දරන්න බැරි බව මම පිළිගන්නවා. උලක් ඇනිච්චාම වේදනයි. නමුත් දෙවන්නක් එතනම ඇන්නොත් නම් දරා ගන්න බැරි මටපත් වෙනවා. ඒකල කියනවා වේදනාව එක උලක් වේදනාවට තියෙන ද්වේෂය එතනම ඇන්න තව උලක් ඒ දෙක ආවට පස්සේ නම් දරන්න බෑ කියලා. නිසා අපිට සිද්ධ වෙනවා දවසක භාවනාවේදී ඇති වෙන මේ අරමුණ ගෙවිගෙන යනකොට ඕ වේදනාවක් නිසා ඕ සද්දයක් ඇහිම නිසා ඕ ඇති වෙන දුක් දුක් කායික දුකක් හෝ දෝමනසක් ඇති වෙනකොට ඒ පිළිබඳව තියෙන द्वේෂය අපිට දැක ගන්න පුළුවන්ද ඒ විතරක් නෙවෙයි द्वේෂය අයින් කරලා දුක් වේදනාව විතරක් කොටු කරන්න පුළුවන් කියලා ඒක හරි මූලධර්මයක් දැනගෙන එනකොටම අල්ලාගෙන බැලුවොත් කරන්න බැරි එකක් නෙවෙයි. නමුත් පුදුම වෙනසක් ඇති වෙනවා මේ දුක් වේදනාව දැන් තියෙනවා. ඒක පිළිබඳ ද්වේෂයක් නැහැ. මේ දුක් වේදනාව මම මූල බලන්න ඕනේ, මැද බලන්න ඕනේ, අග බලන්න ඕනේ. ඒක බලන්න බැරි මේකට තියෙන ද්වේෂ නිසායි කියලා ඒ ද්වේෂය දැක ගන්න පුළුවන් වුණොත් අර උලේ දෙවෙනි උල අයින් කරන්න පුළුවන්. එතකොට දුක් වේදනා පිළිබඳව කවදාකවත් හදාරගත්ත නැති විදිහේ මම ගැඹුරකට හදාර ගන්න පුළුවන් වෙනවා. එතකොටමත් ඒ අර දැඩි ආතති ගතිය මිරිකෙන ගතිය නැතුව නිකන් ධර්මතාවයක් විදිහට දුක් වේදනාදියා බලන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඉතින් ඒක වෙනකන් කවදා හෝ දුක් වේදනා වේචින මුලැමැදාක බලනකන් අපිට දුක් වේදනා දැක්කා කියන්න බෑ. නමුත් අපි සාමාන්‍ය ජීවිතය කරන එක මැදට එනකොට දඟලනවා. දඟලක ඉරියව මාරු කරනවා එහෙම නැත්නම් පැන්ඩෝල් ගහනවා එහෙම නැත්නම් සිද්ධාලේප ගහනවා නැත්නම් දොස්තර මාත් එක්ක හම්බෙන්න යනවා කවදාකවත් වේදනාවක් ඉවරනකම් අපි ඉන්න හැබැයි වේදනාවක් ඉවර වෙනකම් ඉන්න දැනගත්තොත් දොස්තරලගේ බඩේ බත් නැති වෙනවා අද ඉන්න අද ලංකාවේ තියෙන රෝග ගැන බැලුවොත් අපේ හිටපු සෞඛ්‍ය අමතිවරයෙක් කියලා තියෙනවා 80%ක් රෝගීන් ස්පිටාල වලට යන්නේ අත්විද කමෙන් සුව කළ හැකි රෝග සඳහා කියලා. එන රෝගේ එනකොටම ඇති බය නිසා ලෙඩු ලොතරලත් බය කරනවා. දොස්තරත් කියනවා ඔක අමාරු නිකන් ඉන්න බෑ එනකොටම එන්නේ කියලා. ඉතින් ඒක නිසා පොලිමේ ඉන්නවා. පොලිමේ ඉන්නකොට වෙනම ලෙඩ වගේක් එනවා. ඒක වෙනම කතාවක්. 80ක් අද 80ක් යන්තම් කුරුලාවක් එනකොට යන්තම් කෙස් ගහක් ඉදෙනකොට යන්තම් හැමේ රැල්ලක් එනකොට පෝලිං ගහිලා ලංකාවේ නෙමෙයි ලෝකේ ඉන්න හොඳම විශේෂඥ වෛද්‍යවරයාට වැඩිම ගාණ ගෙවලා පොලිමේ ඉන්න වැඩි ගාණක් ලෙඩක් නැති ස්වභාවික දෙයක් නැත්තම් අත් දෙකෙන් සනීප කළ හැක්කක්. එතකොට මොකද වෙන්නේ? නියම රෝගයේ තියෙන දුප්පතට කවවම කවදාකවත් විශේෂච්ඡවජය ගාවට ඉස්පිරිතාලක හම්බෙන්නේ නැත්නම් පොලිමේ හිටට හම්බෙන්නේ නැහැ. එහෙම නැතුව මේ එන සාමාන්‍ය කොත්තමල්ලි වලින් සනීප කරගන්න පුළුවන් බඩ සනීප කරගන්නව නම් අද ලංකාවේ තියෙන වෛද්‍යවරු සහ වෛද්‍ය පහසුකම් හොඳටම ඇති කියලා තියෙනවා. හරියට වැඩ යනවා. යන්නේ නැත්තේ මොකද අපි අදි탁සේ රෝගට යනවා පුංචි වේදනාවක් එනකොට කවදාකවත් ඉවසන්නේ නැහැ මොකද ඒක කවදාකවත් අග දැකලා නැහැ දකින්න උත්සාහ කරලම නැහැ ඇත්තටම අග දැක්කනම් සැපක් තියෙනවා දුක් වේදනාව අග කියන්නේ සැපක් අපිට ඒක දැක ගන්න හම්බ වෙන්නේ නැහැ දිගින් දිගට දිගින් යන දුක් වලක් ඇති කර ගන්නවා මොකද දුක් වේදනාව පිළිබඳ පුදුමාකාර නොයවසන සුළු නොරුස්නා සුළු ද්වේෂ සහගත මේ ආකල්පයක් එක්ක එන්නේ. සරුවචනස කියන කරුණා කළ භාවනා යෝගාවචරයා ඒ දෙවෙනි සල්ලය දෙවෙනි උල අයින් කළ දාන්නේ. ඒ දුක් වේදනට ඇති ඒ නුරුස්නා ගතිය දැක ගන්න පුළුවන් නම් ඒක මේ අපේ මේ භාවනා වැඩ පිළිවෙලක එහෙම නැත්නම් එදිනදා ජීවිතයක අපිට මේ එන ප්‍රශ්න 80%ක්ම මේ සිද්ධියේ මුලැමැදාක බලන්න දන්නේ නැතිකම නිසා වෙන දේවල්. හිතනවා මැදට ගියාට පස්සේ විශේෂ බලපලයකින් අධිකාරී ශක්තියකින් මැජික් ගතියකින් ආශිර්වාදකින් මේක නැති කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැත්නම් මවන්නේකට මෙහෙම වේදනාව විය යුතු නැහැ. මවන්නේකට මෙහෙම දුක් විය යුතු නැහැ කියලා. අපි ළඟ තියෙන මේ ගති නිසා අපි හැම දෙයක්ම මොන જાතියක් හරි කරලා මේ වේදනාව අයින් කරන්න හදන එක ලහනවා භාවනා කරන්න ඇයි කියලා ඇහුවොත් කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා මේ දුක්ඛ සත්‍ය. ආ දුක්ඛ සත්‍ය අවබෝධ කරනකොට එන්නේ පැන්ඩෝල් දාගෙන බෑග් එකේ. බාම් අරගෙන එන්නේ හැබැයි කැස්සක් කිපිස්සවක්වත් නැතුව යන්න ඕනේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. නිසා යෝගාවචරයට සතිය වැඩෙනකොට තීන්දුවක් ගන්න වෙනවා. මම මේ පරිය භාවනාවට එන්නේ ඉස්සරලා ජීුණට වැඩිය වැඩි දුකක් ඉවසා දරා සිටීමේ ශක්තියක් මේ භාවනා වැඩමුළු තුළ හැතුන් නැත්නම් කවදාකවත් අපි චතුරාර්ය සත්‍ය දිහාට නෙවෙයි ගමන් කළා තියෙන්නේ. දුක්ඛ සත්‍ය දිහාට නෙවෙයි ගමන් කළා තියෙන්නේ. ඒ නිසා සෝරි තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඒ නිසා හොඳට බලන්න තියෙන්නේ මම දියුණු වෙනවද නැද්ද කියලා. ඒ තමන්ගේ ඉවසීමේ ශක්තියේ ප්‍රතිශක්තියේ දැරීමේ ශක්තිය වැඩි වෙනවා නම් අපිට ඕන තැනකට ගිහිල්ලා වෙනදාට වැඩිය වැඩි පරාසයක වැඩි ප්‍රදේශයක ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ නිසා දුක් වේදනා පිළිබඳව තියෙන මේ පටිගය මේ තරහ මේ මේ පටිග අනුසය දකින්නවා කියලා කියන්නේ මහ පුදුමාකාර රසවත් දෙයක්. දුක් වේදනා ගැන මේ කතා කරන්නේ. නමුත් මේකත් නෙවෙයි මේ මේ කතාසාරයේ වටිනතන ඊට පස්සේ අහලත් නැති නැතුවත් බැරි ප්‍රශ්නයක් අහනවා විසාක උපාසකම ආර්යවනි මේ අදුක්කම සුඛ වේදනා පිළිබඳ සැප දුක දෙක මොකක්ද කියලා. මොකද එනකොට ඇත්තටම මේ අදුක්කම සුඛ වේදනාව විශේෂෝචර වෙන්නේ මොකද ඒක හරිය නීරස නිසා. අදුක්කම සුඛ වේදනා මහා කම්මැලිකමක් වශයෙන් අපිට වැටෙන්නේ, පාළුවක් වශයෙන් වැටෙන්නේ, තනිකමක් වශයෙන් වැටෙන්නේ, අසරණුණා වගේ වැටෙන්නේ. සැප දුක් වේදනාවෙන් නම් අපිට මානසික ආතතියක් ඇවිල්ලා අපිට කලහයක්ක් තියෙනවා, කල යුත්තක් තියෙනවා, කල්පනා කරන දෙයක් තියෙනවා, කතා කරන දෙයක් තියෙනවා. අදුක්කම සුඛ වේදනා සාමාන්‍යයෙන් කාංශිය පාළුව වශයෙන් තමයි තේරෙන්නේ. විසක්කපසක මහනවා මේ මෙන්න මේ වගේ දැනෙන අදුක්කම සුඛ වේදනාවේ මේ සැප දුක දෙක මොකද්ද කියලා. ඒක නම් මම කියනවා ඇත්තටම අර අර දෙක පිළිබඳවත් ගැඹුරක් නැතුව නෙවෙයි මේක නම් ඉතාමත්ම ගැඹුරක් තියෙනවා. ධම්මදිනාගේ තියෙන අවස්ථානුකූල ප්‍රශ්නේ උත්තරේ තමයි අදුක්කම සුඛ වේදනාව ආවයි කියලා දන්නවනම් සැපයි අදුක්කම සුඛ වෙලා ආපිලාත්මික අදුක්කම සුඛය කියලා දන්නේ නැත්නම් දුකයි. නිසා අපි මුළු ජීවිතේ පුරාවට අපි මේ নানা ආකාර විනෝදාංශ කරන්නේ. අපි මේ ටෙලිවිෂන් බලන්නේ. පත්තරේ කියවන්නේ. නවකතා කියවන්නේ. කයි වාරු ගහන්නේ හැම වෙලාවකම ඔන්න ඔය කියන අදුක්කම සුඛය ඇවිල්ලා ඒකේ පාළු ගතිය නැති කරන්නයි. නමුත් දුක් වේදනා සැප වේදනා හරහා කවදාකවත් නිවනට යන්න බැරි බවත් දිවිනේ මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන අදුක්කම සුඛ වේදනාවේ බවත් මජ්ජේ සූත්‍රයේදී සරෝජනසේ ඍජුව ප්‍රකාශ කරනවා. නමුත් අපි මුළු ජීවිතේට අපි කරලා තියෙන අදුක්කම සුඛේ එනකොට ඒක මොකකින් හරි පුරවන්න. මොකකින් හරි වෙනස් කරන්න. ඉතින් ඒ නිසා අපිට කවදාකවත් නිකන් මධ්‍යම ප්‍රතිපදා කියන්නේ මේකයි කියලා හාංකවිෂයක් දක් ගන්න හම්බ වෙන්නේ නිසා භාවනාවේදී අපි මේ කියන ඒ ඒ සලායතන හරහා ඇතිවෙන ස්පර්ශයේදී විදින වේදනා සැප වශයෙන් කියනකොට සැප වශයෙන් අපිට දැනගන්න වෙන එකට ආසාවක් එක්කයි එන්නේ කියන එකත් ඒ වේදනාව නැවත නැතිනම් අල්ලතයි සැප වේදනාව දුක් වේදනාවත් නැවත නැවත එනවා නම් ඒකත් අපි අල්ලන්න සිද්ධ වෙනවා ඒකේ තියෙන දෙවෙනි උල අයින් කරන්න වෙනවා එතකොට දරාගෙන ඉන්න පුළුවන් අදුක්කම සුඛ වේදනාව එනකොට අදුක්කම සුඛ වේදනාවේ ඉන්නේ කියලා දැනගන්න එක තමයි මේ විපස්සනා භාවනා තියෙන උත්කෘෂ්ඨම දේ විශිෂ්ටම දේ ඒක කියලා දෙන්න පුළුවන් අපිට ආස්වාසය දිගේ ප්‍රස්වාසය දිගේ භාවනා කරන්න යනකොට අපිට ආස්වාසය දැනෙනවයි කියන එකක් තියෙනවනේ. ප්‍රස්වාසය දැනෙනවයි කියන එකක් තියෙනවනේ විශේෂයෙන්ම ආස්වාසය දැනෙන ආස්වාසයේ මැද ගොරෝසු නාස්පුඩු පුරවාගෙන යන වෙලාවදී. ප්‍රස්වාසයේ මැද දැනීම සිදු වෙන්නේ සමහරට ආස්වාසය දැනෙන සමහරට ප්‍රස්වාසය දැනෙන සමහරට දෙකම දැනෙනවා. දැනෙන්නේ ප්‍රස්වාසයේ නාස්පුඩු පුරවාගෙන පිට වෙන වෙලාවට. නමුත් මේකම භවනා කරන යනකොට නොදැනෙන තැනකට යනවා කියන එක අපි නිකමට හිතා හිතා ගනිමු. බිම්බි මහකලෙන් බල බල එනකොට බිම්බි මහකල දැනෙන තැන ඉඳලා නොදැන තැන යනවා. ආචාර ප්‍රසාරේ බල බල එනකොට නොදැන තැනට ගියාට පස්සේ ඒ වෙලාවේදී මේ අත්දැකීම වේදනාව හරහා විස්තර කරන්න යනවනම් කියන්න තියෙන මට ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කර ගන්නත් බෑ ආශ්වාසයෙන් දැනෙන්නෙත් නෑ හැබැයි සතිය තියෙනවා සමාධිය තියෙනවා පිම්බීම හැකිලිම බලන කෙනාටත් පිම්බීම වශයෙන් හැකිලිම වශයෙන් වෙන්කල අඳුර ගන්නද වේදනාවක් නැහැ. හැබැයි දැනි දැනි තිබුණ වෙලාවේ තිබුණ සතිය දිගට තියෙනවා. ඒ වගේම සමාධියත් ඕනනම් තියාගෙන ඉන්න පුළුවන්. තරගෙන් පෙන්ලා දෙන්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාස නොදැනුණාට හුස්ම ගත්තේ නැත්තම් මැරෙනවනේ. මෙල මැරිලා නැහැ. පණ තියෙනවා. ආන එතෙන්ට යනකොට මේ වැටෙන්නේ මේ අදුක්කම සුඛ වේදනාව වෙන්න ඇති මම මෙතෙක් කල් කෙරුවේ මේ වෙලාවේ හයියෙන් හුස්ම ගන්න එක. මම මේ වෙලාවේ කෙරුවේ ඔච්චර කල් සැක කරපු එක. එහෙම නැත්නම් නොදැනෙම හිත නින්දට වැටිච්ච එක. එහෙම නැත්නම් නැගිටලා ගිය එක. අද මට බැරිද මේ අදුක්කම සුඛ වේදනාටයි මම මේ විවෘත වෙන්නේ කියලා මේකට දැනගන්න මේක සාදර වෙන්න මේක අන්නේ එහෙම වුණොත් පමණමයි සුඛ වේදනාවක් භාවනාදී ඇති වෙන්නේ ඒක නිසා ධම්මදින්නාව කියනවා අදුක්කම සුඛ වේදනාව වෙනකොට ඒක දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි නොදන්න කෙනාට තමයි මේ සැකය මම භාවනා ඉස්සරහට දෙන පසර දෙන්නේ. එහෙම නැත්නම් මේ වෙලාවේ හයියෙන් හුස්ම ගන්න ඕනේ. එහෙම නැත්නම් අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්නම් අසුභ භාවනා වඩන්න ඕනේද? එහෙම නැත්නම් නැගිටලා යන්න ඕනේද? නැත්නම් මොනවාක්වත් නැතුව හිතන ඉඳර වැටෙනවා. මේ සේරගෙම පේන්න තියෙන්නේ අපේ සංසාරගතව කවදාකවත් අදුක්කම සුඛ වේදනාවට ඇයි හොඳ අයියා පවත්තලා නැහැ. අපි ඒ වෙනුවට කෙරුවේ අදුක්කම සුඛ වේදනාව එනකොට මේ පාළු ගතිය නැතුව වන්දනාව යන්දනාව යණ්ඩන් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා පික්නික් එකක් දාගන්න. ඔය හැම සෙල්ලමක්ම අපි කරන්නේ අර අදුක්කම සුඛ වේදනා නිතරම අපි ගෙදරට තට්ටු කරන අපිට පේන්නේ පාළු ගතියක් වගේ. හරි තනි ගතියක් වගේ. මම කොන් වෙලා මට කතා කරන්න කෙනෙක් නැහැ. ඉතින් ඒක නිසා මොකක් හරි පාටියක් එක්ක දාගන්න නැත්නම් පික්නික් එකක් කරන නැත්නම් ටෙලිවිෂන් එක බලනවා නැත්නම් ටෙලිවිෂන් කරනවා මේ සෑම දෙයකින්ම සම්පූර්ණ අර මධ්‍යම ප්‍රතිපදාවට තියෙන විශාල දොරටුව වසාගෙන ඒ වෙනුවට ගන්න එක්ක දුක එක්ක සැප ඒත් එක්කම අනිවාර්යයෙන්ම රාගානුසය හෝ දෝසානුසය ගිටවද්ද ගන්න. ඒ නිසා මේ අදුක්කම සුඛ වේදනාව කියන මේ මේකට හොඳ ලස්සන වචන රාශියක් තියෙනවා. වේදනාව හරහා තමයි අදුක්කම සුඛ වේදනාව කියලා කියන්නේ නැත්නම් මේකට කියන්න පුළුවන් හුදේකලාව කියලා. මේකට කියන්න පුළුවන් විස්රාමය කියලා. මේකට කියන්න පුළුවන් විවේකයේ කියලා. මේකට කියන්න පුළුවන් සාසන සම්පත්තිය කියලා. මේකට කියන්න පුළුවන් පිරිච්ච ගතිය කියලා. සන්තුෂ්ටි කරගතිය කියලා. නමුත් කවදාකවත් මේක අඳුන නැති මනුස්සයා මේක එනකොටම බාහිරින් මොකක් හරි හොයනවා මේ ඇතුළත තියෙන පිරිච්ච ගතිය වෙනුවට බාහිර දේ හොයන එක තමයි අද අපි මේ නව නිර්මාණ කියලා කියන්නේ. එහෙම මේ රස ආස්වාදනයේ සඳහා මේ කරන දේවල්. භාවනා ජීවිත විතරක් නෙමෙයි gederදී බැලුවත් භාවනාව හරහා ගිහලා බැලුවොත් ඒරේ දවසේ ගත කරන චිත්තක්ෂණ ගණන් කරන්න පුළුවන් නම් 80කට වැඩි අපි ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ. මම හිතනවා මම අව탁සීරුවක් කරන්න කියලා. 180කටත් වැඩි මේ අව탁ෂේ මේ තියෙන අදුක්කම සුඛ වේදනාව අපිට පේන්නේ මහා කම්මැලිකමක් කාලකන්ණි ගතියක් මොන්නම දෙයක්වත් කරන්න හිත දෙන්නේ නැතුව වගේ කියලා සමානලට අපි එකට සාප කරනවා. මොක කවදා හරි මේක ආගේ කරන්න පටන් අරගත්තොත් එහෙම නැත්නම් මේක මැදමාවත කියලා තේරුම් ගන්න පටන් අරගත්තොත් මේක මට සාපයක් වෙන එක නොදන්න ගතිය කියලා තේරුම් අරගත්තොත් මේ ආනාපාන සති භාවනා සංසිධීකරණ යනකොට මේ හුදකලා වැඩෙන ගතිය, විශ්‍රාමයේ වැඩෙන ගතිය, විවේකයේ වැඩෙන ගතිය, කෙලෙස් අඩු වෙන ගතිය, මධ්‍යම ප්‍රතිපදාවට එළඹෙන ගතිය, පටිච්චසමුපාදයේ තේරුම් ගන්න පුළුවන් තරම් මානසිකත්වයක් හැදෙන ගතිය. එමන තමයි උපේක්ෂාව කියන එකේ ලාවට රස තේරෙන ගතිය. නැත්නම් වෙන පැත්තෙන් කියනවා නිවන කියන්නේ මෙන්න මේකයි කියන ගතිය තේරෙයි. ඒක නිසා මේ ජීවිතයේ අපිත් එක්කම තියෙන මේ වේදනා පැත්තෙන් බලනකොට තියෙන මේ අදුක්කම සුඛයට අපි කරපු නොසැලකිල්ල අපි කරපු අවසල අව탁සීරුව අපි කරපු ආව නවනින්දාව නිසා මේ සංසාරේ ගත කරන්නේ අපි. ඒ තියෙද්දිත් අදුක්කම සුඛ වේදනා කියන අනාත්ම ධර්මයක් නිසා හෙටත් එනවා. අනිද්දත් එනවා. ඊට පහුවෙන්දත් එනවා. ඒක කවදාකවත් අපි අතහැරලා යන්නේ නැහැ. නමුත් අපි සාස්පුල පුරාවට කරන්නේ ඒක එනකොට මේ කම්මැලිකම මේ මුස්මේත්තු ගතිය මට එන්න එපයි කියලා මොනම හරි දෙයකින් මේක අවශ්‍ය ගන්න හදනවා. මෙන්න මේ අවශ්‍යන ගතිය තමයි කෙලස් කියන්නේ. අනිවාර්යයෙන්ම බයක් ඇති කරනවා. කෙලස් සියල්ලටම කියන තන්නේ නම තමයි බය. ඒ නිසා මේ ආදුක්කම සුඛ වේදනාවට අපි ප්‍රයෝගයෙන් හෝ සාමාන්‍ය ස්වභාවයට වැටෙනකොට පස්සේ දැන් මම ඉන්නේ අදුක්කම සුඛය කියලා දන්නවනම් ධම්මදිනාව කියනවා ඒක සැපක්. මේ සැපේ කියලා කියන්නේ ආර්ය විවරය හැටියට. බුදුරජාණන් වහන්සේ දුකයි කියලා කියන්නේ පෙරලෙන සුළු දෙයකට. යමක් පෙරලෙනවා නම් විපරිණාමයටපත් වෙනවා නම් ඒක දුකක්. අදුක්කම සුඛේ පෙරලෙන දෙයක් නෑ. මොකද සැප තිබුණොත් දුකට පෙරලෙනවා, දුක තිබුණොත් සැපට පෙරලෙනවා. අදුක්කම සුඛේ පෙරලෙන දෙයක් නෑ. මේ නිසාම සිද්ධි බහුල නෑ. විචිත්‍ර නෑ. ඒකේ තියෙන විස්රාමයේ, ඒකේ තියෙන හුදේකලාව, ඒකේ තියෙන්නේ විවේකය. නමුත් අපේ හිත කවදාකවත් විඥාණය කවදාකවත් සෞඛ්‍ය සම්පන්න ගතියට කැමති නැහැ. අට ඕනේ මොකක් හරි ලෙඩක්. ඒ නිසා එතෙන් එනකොට ඒක තමයි නිකන් හරියට කුඩල කොට උඩ තිබ්බා වගේ නිකන් හරියට සරුවත් යනන්සේ සඳහන් කරනවා ඉදිකට්ටක් කෙලින් නැගිටවල තියාගෙන ඒක කොච්චර අබවැක් කෙරුවක් කොච්චර වැලිවැක් කෙරුවත් කවදාකවත් කවම දාකවත් ඉදිකට්ට මුදුනේ ඒක අබයටයක්වත් බැලන්ස් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ විඥානය කවදාකවත් මේ මදහත් දෙය එකතු වෙන්නේ නැහැ. ඒ නිසයි මේ විඥානය හැමදාම චපල ගතිය නිසා ඡාපයක් දිගේ ගිහිලා ඡාපයට සාපේක්ෂව ලක්ෂයක් ඇති කරන ලක්ෂ්‍ය වටේ කරකැවීමෙන් සංසාර වටේ කරකවනවා. අදුක්කම සුඛ වේදනාව අනන්තය දක්වා විහිදෙච්චි සරල රේඛාවක් නමුත් මේ රසකාමියා නැත්නම් මේ කාම ගුණ හොයන කෙනා නැත්නම් කාම ආශාව, කාම ගුණ, කාම ඡන්දය මේක හොයන කෙනාට පේන එකම පාළු එහෙම නැත්නම් දිය දිය දිය රහට තියෙන දෙයක් වගේ. ඒ වෙනුවට විචිත්‍රකම් කරන්න ගිහිල්ලා තමයි අපි මේ සරල රේඛාව චපල කරගෙන චපල රේඛාවට ඇතුළු වෙනා වූ ලක්ෂයේ දිගේ කරකැවි කරකැවි වටවලල යන ගමනක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මේ වේදනාව ස්පර්ශය නිසා ඇතිවෙන මේ වේදනාව මේ සංදිස්ථානේ තමයි ਸਰුවචනාංශයේ අල්ලලා තියෙන්නේ මේ මේ අතරම ස්පර්ශ නිසා ඇති වේදනාව වේදනාව නිසා ඇති වෙන තණ්හාවත් දෙක මේ වේදනාව නිසා ඇති වෙන තණ්හාව තමයි ප්‍රධානම පුරුක උන්වහන්සේ දැකලා තියෙන මේ දොළොස් ආකාර චක්‍රේ කඩන්න පුළුවන් ලාමකම දුර්ලභම තැනකේ ඉතින් එක දවසක් ඒ මම හිතන්නේ ඔය මජ්ක්‍ධිම බහනක සංයුත්ත බහනක ස්වාමීන් වහන්සේ නමක් ඉතින් මේකේ තියෙන වටිනාකම මේ මේ හැම පුරුකක් අතරම කාරණා වශයෙන් දැනගන්න කරුණු තියෙනවා මෙතෙන් එනකන් කාරණා වශයෙන් දැනගන්න තියෙනවා මෙතනදී මේ ওই වේදනාව පහළ වෙනාට පස්සේ වේදනාවට තණ්හා කරන හැටි ඒකට හේතුව මේ අනුශේ ධර්මයක් නිසායි කියලා ඒක විස්තර කරගත්තට පස්සේ එතනින් තමයි යෝගාවචරයට ඔය දුකට හේතුව තණ්හාව. ඒ තණ්හාව කැඩීමට අපි මේ භාවනාව යන්නේ. ඉතින් මේක විස්තරකරනද මුල පටිච්ච සමුප්පාදේ විස්තර කරාලු පැය 3ක විතර දේශනාවක්. ඉතින් කරනකොට එක එකන එක එකන නැගිටලා යන්න පටන් ගත්තා. ඉතින් උපාසකම හාමුදුරුව වරින් වර වරින් වර අටහත් පාත් කර කර බලනවලු දැන් කට්ටිය ගිහිල්ලා අන්තිරවන්ට එක්ක උපාසකම්ම කෙනෙක් ඉස්සරහටලා බනහනවලු. ඉතින් ඊට පස්සේ වටාත් තිර නැගිටුවා පස්සේ අර උපාසකම්ම සාදු කිව්වට පස්සේ හාමුදුරුව කෙනලු උපාසකම්මට උපාසකම්ම මේ ගැඹුරු බණ කියනකොට කිසි කෙනෙක් කැමති නැහැ. ඒගොල්ලන්ට මේ ජාතක කතාවක් කිව්වනම් සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෝ බුදු වෙන්නේ ඉසල කතාවක් කිව්වනම් හරි ආශාවෙන් අහගෙන ඉනවා. අඩු ගානේ උපාසකම්මට හරි තේරිච්ච ලොකු දෙයක් මේ පටිච්චසමුපාදික. අනේ ස්වාමීන් වහන්සේ මේ පුරුක් 12ම නම් තේරුන්නේ නැහැ. පාසපච්චා වේදනා කියන එක නම් টොප් එකට තේරුවයි කියලා. අඩු ගානේ ඒකවත් තේරෙනවා නම් මේ දවස් හත අටක් බණ කියනකොට මේ පස්සපච්ච බණ අහනකොට පස්සපච්චා වේදනා කියන එකවත් ඒක වටිනවා. ඉන්සයි හැබැයි එතන නෙවෙයි කැඩෙන පුරුක කැඩෙන පුරුක කියන්නේ වේදනා පත්‍ය තණ්හා. ඉතින් ඒ නිසා පටිච්චසමුපාදයේ ඉල්ලනකොටම මේ වැඩමුළුවට ගන්නවා කියනකොට මට හිතුණා මේක නිකන් බොහොම නිකන් කාන්තාර යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මෙහෙමවත් පිළිහි කරන්නේ නැත්නම් මං හිතන්නේ කටත් ওই පසපච්චාත වේදනා කියන එක තේරෙයි ගොඩක්. ඉතින් එහෙම නොවියම පිටස භාවනා කරනකොටත් මතක තියාගන්න පස්සපච්චා වේදනා එනකොට තමයි ප්‍රශ්න ලියන්නේ. ඒක දිගට ගෙනියන්න දන්නේ නැහැ. හරියට වෙන වැඩේ තේරුම් අරගත්තා නම් දුර ගමනක් යන්න පුළුවන්. ඒ නිසා මම මේ කතාවත් එක්ක අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට මෙහෙම වේදනාවක් නොවි ඒක දිගට කරගෙන යන්න අවශ්‍ය කරන වූ පටිච්චසමුපාද අවබෝධයේ වේදනාව තුලින් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.